අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ ධර්ම දේශනාව සඳහා කාලයයි ශීලුම දෙනායි සඳහා tempත් වෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චාඋසෝ නව ධම්මා භාවී තබ්බාති නව පාරිශුද්ධි පදහානං යන්ති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ දීර්ඝ කාලීන පරිේශනයක් එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචනෙන් කියන මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා සාක්ෂාත් කරගත්ත දේ එහෙම පෙරම් පුරපු නැති කෙනෙකුට කියාදීමේ අසීරු තත්වයකටපත් වුණා. ඉස්සලම ඇත්තටම හිතුවා මේ කියලා දෙන්න බෑ කියලා. ඒ නිසා සර්වචනංශ විනිශ්චය කරා බණ කියලා වැඩක් නැහැ. ඒ නිසා පස්සට ගිය කතාවක් අපේ බණ පොතේ මුලින්ම සඳහන් වෙනවා. එතකොට සාහපති බ්‍රහ්මරාජය ඇවිල්ලා සරුවචනංශයට මතක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මෙච්චර මහන්සිල ඔබ වහන්සේ හොයාගත්ත දේ හෙලිකෙටුවේ නැත්තම් ඒක මහා මානව වර්ගයට මහා විනාශයක්. ඒ නිසා ඇත්ත තමයි මේ මිනිස්සු හැම වෙලාවෙම කාමයට ඉදිලා ඉන්නේ. හැම වෙලාවෙම මේ එකතු කරන පැත්තේ ඉන්නේ සමහරුන්ගේ ස්වාමීන් වහන්සේ ඇත්තොල ඉච්චරම දූවිලි නෑ. ඒ ඇත්තෝ ගැන හිතලා දේශනා කරන්නයි කියලා. ඉතින් ඒකට තමයි සර්වචනාංශේ ඔය මේ පස්වග මහණුන් සීපත් කරලා දහම්බෙරය හඬවඬ පාරට බැස්සේ. ඉතින් එහෙම නොවුනනම් ඒ ਸਰවඥාන්සේ සොයාගත්ත දේ අපිට ලැබෙන්නේ නැහැ. මොකද මේකේ ඒ තරම් කියලා දෙන්න අමාරු. කවුරුවක්වත් කැමති නැහැ ඔක්කොම නුහුරට හිතන්න. ඉතින් අර හුරු පැත්තට හිතව ගන්න බෑ කියන තරමටම මේක මේ මේ පෙන්නන දේ. ඒ දේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නමයක් වූ භාවීයතබ්බ ධර්ම තන වඩා ගත යුතු භාවිතා කළ යුතු ධර්මවල මේ පෙන්වන අටවෙනි කාරණාවේදී පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි පධානි අංග විදිහට පේනවා පෙන්වලා දෙනවා ප්‍රඥාව විසුද්ධියටපත් වෙනකොට පාරිසුද්ධියටපත් වෙනකොට ඒ සඳහා කර ගැනීම සඳහා යෝගාවචරය කළ යුතු ප්‍රධාන අංගේ නැත්නම් ප්‍රධානීය කියලා කියන්නේ උත්සාහය අනුග්‍රහය. ඉතින් ඒක කියන්නේ ඉස්සෙල්ලා 8ක් විසුද්ධි කතා කරලා තමයි 7ක් විසුද්ධි කතා කරලා තමයි 8 වෙනි එක ගැන කතා කරන්නේ. ඉතින් ඒ 7 සත්ත්ව විසුද්ධි වශයෙන් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ලුණු ගෙඩියක පොතු 7ක් ඇරියා වගේ එක එක එක එක එක එක පොත්ත ගලවන්න ගලවන්න ඇතුලේ තියෙන ඊට වඩා ෂූම් මදයක්. ඊට පස්සේ ඒක ගැලෙවුවට පස්සේ තව ෂූම් මදයක් ඇතුලේ මොකුත් නැහැ. හරපද්ධතියක් නැහැ. ඉතින් ඒ හරපද්ධතියක් නැහැ කියන්නේ අර ලොකුවට ලස්සන පේන ලුණු ගෙඩි අරගෙන එක එක එක එක ගලවනකොට වටබපොත්ත හරීම පැංගිරි. ඊට පස්සේ ඒක එන්නේ එන්නේ එන්නේ කියලා නිකන් සුදු පාටලා අන්තිමට මොකුත් නැහැ. ඉතින් ඒක ඇතුලේ මොකුත් නැහැ කියවට කවුරුත් පිළිගන්නේ නැහැ. ලුණු ගෙඩිය තියෙනවනේ. ඔය පොතු ඇරලා බලනකොට හරපද්ධතියක් නැහැ, මදයක් නැහැ, සාරයක් නැහැ. අන්නේ වගේ නැත්තම් කෙල් ගහක් පතුරු ගහලා පතුරු ගහලා බලනකොට පිටපොත්ත පේන්න තියෙනවා හරියට කෙලින් ඉරපු කඳක් වගේ. හරියට මේ ලීබඩු හදන්න පුළුවන් වගේ බලහන යනකොට මොනවත් නැහැ. ඉතින් ඒ වගේ මේ ඇති දෙයක් පතුරු ගහලා නැති දෙයක් පෙන්වන්න හදන මේ ක්‍රමය අර පතුරු ගහන ටික තමයි පළවෙනි හතේ පෙන්වන්නේ. ඇතුළේ ඊට පස්සේ පෙන්වන මොකක්වත් නැහැ මේකේ කියන්නේ. ඒ මොකවත් නැති බව තේරුම් ගන්න කල යුත්තකුත් නැහැ. කල යුත්ත කරලා ඉවරයි ඒ වෙනකොට. නමුත් මේකට සූදානම් මනසක් තියෙනවා. ඒ ලෑස්ති මනසක් තියෙනවා. ඉතින් ලෑස්ති මනස කාමභෝගී පුද්ගලයාගේ වචනෙන් කියනවා නම් සීදීනසව ගැනීමක් වගේ. ඥාන විභාගීය සීදීනසව ගැනීමක්. අපි මෙච්චර සංසාරේ මෙච්චර ලෝක එකතු කරපු හැමදේම ආසාවෙන් එකතු කරපු හැමදේම දැක දැක දැන දැන අතාරින්න වෙනවා. ඒ කොහොමදත් මරණදී සිද්ධ වෙනවා. අකමැත්තේ. දැන් මෙතන ඒක ඉස්සරහට ගෙනල්ලා අතෑරීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ ස්ථානයක ලොකු හම්බගෙන කිව්වලු ඒ හැමදාම හොඳ තේල්ලා ඉතින් නිවන කියනකොට බුදුම බයක් එන්නේ කියලා. බවතාවත් භාවනා කරන්නෙත් නැහැ යාමුදුරු. හරියටම කට්ටියට කියලා දෙනවා වැඩ කරගෙන යනවා. ඒ කිව්වලු පුදුම කියන පුදුම බයක් එන්නේ මේක ඔක්කොගෙම නාස්තිකත්වයෙන් කල්පනා කරන්න වෙන්නේ. ඒකට ස්ථානට මොකද වෙන්නේ? ගෝලියෝ ටිකට මොකද වෙන්නේ? ඔය පාඩම් කරපු ඔළුවේ ධානය ටිකට මොකද වෙන්නේ? ලැබෙන ලාභ සත්කාර වලට මොකද වෙන්නේ? ඉතින් මේක සරුවච්චන් ආංශයට ප්‍රධාන වශයෙන් සිද්ධ වුණා මේක අවබෝධ කිරීමට මෙච්චර දුර ගමනක් ගියාට සම්මා ඒතර බුදු වෙනවා කියලා අපි කියන්නේ. ගමන ගිහිලා සාක්ෂාත් කරනට බුදු වෙනවා. නමුත් තව කාටට කියලා දෙන්නේ නැතුව සම්මා සම්බුද්ධ වෙන්නේ නැහනේ. කියලා දුන්නාට පස්සේ තමයි සම්මා සම්බුද්ධ. ඒතකම් බුද්ධ පච්චේක බුද්ධ වෙන්න පුළුවන්. තව කෙනෙකුට කියලා දෙනවා කියන කොහෙන් පටන් අරගෙන මොනවද කියන්නේද? ওই ධම්මචක්කපවත්තන සූත්‍රය හමාර වෙනකොට ඒ කොණ්ඩඤ්ඤ තවුසට තේරුණා. ඒත් යන්තන් සෝවාන් මාර්ගය ලැබුවා. ඒකෙන් තමයි බුදු ආමරෝ සම්මා සම්බුද්ධ වුණේ. පාරමිතා පුරලා නෙමෙයි කොණ්ඩඤ්ඤාමතුරු තමයි බුදුහාමුදුර සම්මා සම්බුද්ධ කිරුවේ. ඒ නිසා අසන්න අතරී තියෙන්නේ ලොකු වගකීමක්. මේ දේ හිතර ගන්නව අද කොච්චර අමාරුද? ඒක ගඟ දිගේ ඉහළට පීනන්න වගේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒකට අපි පහුගිය දවස් 4ක ප්‍රයත්න කරා මේක තේරුම් ගන්න. ඉතින් ඒක කොච්චරක් දිරව ගන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් කරප්පන් හැදෙන එකක්ද? එහෙම නැත්නම් ආසාත්මික ලක්ෂණ ඇති කරනවද? එහෙම නැත්නම් වක්කාර ලකුණු පහළ වෙනවද කියලා මූණ දිහා බලනනම් කියන්න බෑ. ඒ ඒක තේරුම් ගන්න ගතිය පැවිදි උපවිදි වෙනසකුත් නැහැ. මම නිතර නිතර මතක් කරා වගේ. ඥාන පරිමිකම වෙනසකුත් නැහැ. බෞද්ධ බෞද්ධකම වෙනසකුත් නැහැ. ඒ මොකද මේ මේ බුදුජානනාංශ ළඟට එනකොට අඟුලිමාල බෞද්ධයෙ නෙවෙයි. පටචාරාවත් බෞද්ධයක් නෙවෙයි. ඒත් අවබෝධය සිද්ධ වෙනවා. බෞද්ධ වුණාට පස්සේ මේක වාසියට හිටිනවද වාසියට හිටිනවද කියන එක වෙනම මාතෘකාවක්. බෞද්ධ වෙන එක මේ කියන අටවෙනි විසුද්ධිය ලබනද තේරුම් ගන්නද වාසියට ඉන්නවද අවාසියට කියන්නේ අපේ කම්පැනි නිසා මම ඉතින් වැඩි කතා කරන්න යන්නේ නැහැ ඒක ගැන. පේන්න තියෙනම් අවාසියට හිටලා තියෙනවා වගේ. මොකද අබෞද්ධ කෙනෙකුට කිව්වොත් මේකේ හරි ගැඹුරක් එයාට තේරෙනවා. බෞද්ධයාට කිව්වහම කියනවා ඕක හදිස්සි වෙන්න ඕනේ නෑ. මෛත්‍රී බුදුහාමුදුරේ එනවනේ. ඕක මෙහි කරන්නත් බෑ. ඕක දඹදිව යන්න ඕනේ. ඒ නැත්නම් මරුණාට පස්සේ තමයි ඕක තියෙන්නේ. කියලා මේක පස්සර දාන ප්‍රමාදයට වැටෙන සම්පූර්ණ සුද්ධ සාසනයක් තියෙනවා. මුළු බුද්ධ ආගමම උගන්වන්නේ මේක පස්සර දාන හැටි. එයිව් එකේ මේ බුද්ධ ආගමේ තියෙන ධර්මයේ මතු කර ගන්නවා කියනකොට අර සරුවච්චන් වහන්සේට තිබුණ අපහසුකම් වගේ අපහසුකමක් තියෙනවා. ඉතින් ඒක නිසා සරුවච්චන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව සමබර වෙච්ච වෙලාවේ තමයි ධර්මය එළියට ආවේ. කරුණාව නොතිබුණා නම් මේ ප්‍රඥාවේ ලැබූ ධර්මය <clears throat> නොදී ඉඳී තිබුණා. දුන්නට ගන්න බෑ අමාරුයි. ඒ නිසා අපි එහෙම කියලා පටන් ගන්න හරිත් නෑ බන. මං කියන්නේ මේකට අපි පුළුවන් නම් උත්සාහයක් දාලා බලමු. මේ කියන කින දේ අල්ලාගෙන තමයි ළඟ තියෙන මේ සීල සමාධි ප්‍රත්‍යත් එක්ක මේක ඉදිරියට යන්න. ඉතින් අපි <clears throat> මතක් කරගෙන හිටියේ ඒ කියන විදියට සංස්කාරයන්ගේ දැක දැක දන දන ගිවං කරගෙන කරගෙන යනකොට සමහර විටක අපිට අඩියටම නැති වුණත් කිට්ටු කරන්න පුළුවන් අපිට තේරෙන්නේ හුස්මක් තියනවා නෑ තේරෙන්නේ නැහැ. එකක් තියනවා නෑ තේරෙන්නේ නැහැ. කොහොමද එන්නේ ගියාද කියලා තේරෙන්නේ නැහැ. ඔන්න ගැස්සිලා අවදි වුණාට පස්සේ තේරෙනවා. මේ හිටපු තැන මතකයක් නැහැ. අත්දැකීමක් නැහැ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර නැහැ. ගැස්සුණාට පස්සේ පේනවා ඔන්න දැන් ආවයි කිය. ඉතින් මේ දෙක අතර භාවනාදී විතරද ගැස්සීම සිද්ධ වෙන්නේ නැත්නම් හැම වෙලාවෙම සිද්ධ වෙනවද කියලා බැලුවොත් භාවනාදී එක අපිට ක්‍රමානුකූලව ප්‍රතිපදාවත් දිගේ කියලා ගන්න පුළුවන්. නමුත් හැම හුස්මක් අන්තිමේම ඕක තියෙනවා. හැම හුස්මක්ම නොදෙන්න තැනට ගිහිල්ලා ප්‍රශ්වාසයක් නොදෙන්න තැනම ගිහිල්ලා තමයි ආශාසය පටන් ගන්න. අන්න ඒක නොදැනීම නොදැන්වීම තමයි තණ්හාවයි අවිද්‍යාවයි කරන්නේ. අර අන්තිම ආඩියට බහිනකොට ඒක පෙන්වන්න නැතුව ඊගායකට පන්නනවා. ඒක තමයි තණ්හාව කරන්නේ. ගොරෝසු දෙක ගැට ගහනවා. අර අඩියට බහිනකොට ප්‍රසවාසයේ ඉවරේ දකින්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රසවාසයේ ඉවර වෙන්නේ නැතුව දේවදත්ත කිව්වත් හුස්මක් ඉවර වෙන්නේ නැහැ. මුස්ලිම් මිනිසුකත් ඉවර වෙන්නේ. නමුත් එයාට බලන්න හිත දෙන්නේ ඊ ගාවට එන දෙයට හිත දානවා. ඒ නිසා තණ්හාව කරන්නේ ගොරෝසු හුස්ම ගැට ගහලා ගැට ගහගෙන යනවා. ඒක සියුම් වෙන පැත්තට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි බුදුහාමතුන්ගේ රහස අහලා හුස්ම යාලු කරගෙන බලාගෙන ඉන්නවා. මේ හුස්ම ඇත්තටම ගොරෝසුමද? ඒක සියුම් වීමක් නැද්ද කියලා. එහෙම නැත්නම් හුස්ම වෙනස් වෙන්නේ නැද්ද කියලා. අන්න ඒ බැල්මෙන් බලන්න වෙනවා සාමාන්‍ය හුස්ම පවා දුවන දුවන යනකොට ගොරෝසුයි. ඉඳ ගන්නකොට සියුම් ඉඳගෙන හොඳට ඒකට හිත දානකොට වඩා සියුම් වෙනවා. නිදාගත්ත පස්සේ තවත් සියුම් වෙනවා. ඒ නිසා මේ සියුම් වීමට ඇරලා, ඒ කියන්නේ හුස්ම කීකරු කරගෙන ආම්බාම් කරගෙන හුස්මටම හිත ධාන බලانے හිටියොත් පේනවා. ඒ වගේ තැම්පත් මනසකට මේ ප්‍රස්වාසයත් ඊට වැඩිය අපිට නොදැනෙන මට්ටමට ගිහිල්ලා තමයි ආස්වාසයේ ගොරෝසු මට්ටම පේන්නේ. ඒතර ප්‍රස්වාසයේ ගෙවෙන තැන සහ ආස්වාසයේ හට ගන්න තැන අතර විශාල අන්ධකාර කොටස් හත් තියෙනවා. ඒ કોઈ චිත්‍රපටියක් පෙන්වනකොට හැම වෙලාවෙම චිත්‍රපටියේ ආලෝකයක් දාලා අන්ධකාරයක් දාලා ආය ආලෝකයක් දාලා අන්ධකාරයක් දාලා තමයි ඔය චිත්‍රපටියේ චරණ චිත්‍රයක් පාටපත් කරන්නේ. ප්‍රොජෙක්ටර් එක බලන ඕන කෙනෙකුට පේනවා චිත්‍රපටිය බලනකොට තිරයට ආලෝකයක් ආවන ඒකේ රූප රාමුවක්. ඊට පස්සේ අන්ධකාරයක් පෙන්නලා අර රූප රාමුවට පොඩ්ඩක් වෙනස් එකක් පෙන්වනවා. ඊතර අන්ධකාරය තුල අපි අර අරක මේක බාටපත් වුණා කියලා හිතා ගන්නවා. ඒකට ප්‍රොජෙක්ෂන් කියලා කියනවා, ප්‍රක්ෂේපණය කියලා කියනවා. ඒ අන්තරයටත් කියන්නේ ප්‍රොජෙක්ටරි කියලා. හැබැයි භෞතික විද්‍යාව ඉගෙන ගත්තට පස්සේ පේනවා චිත්‍රපටශාලාවේ අපි ඉන්න කාලේ 50%ක්ම අන්ධකාරයක ඉන්නේ. හැබැයි අන්ධකාරය පේන්නේ නැහැ. දිගටම ආලෝකය පේන්නේ. මොකද අපේ ඇහි දෘෂ්ටි පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම තුල තමයි අර චිත්‍රේ චරණ චිත්‍රයක් වඩපත් වෙන්නේ. ඒ නිසා චිත්‍ර ගොඩක් එතන තියෙන්නේ අපි හදාගෙන චිත්‍රපටියක් බලන. අපිට පේනවා කොල්ල පිටිපස්සේ කෙල්ල යනවා කෙල්ල පිටිපස්සේ කොල්ල යනවා මල් ගහ වටේ කැරගෙනවා දුෂ්ටයා එනවා ඔය ස්ලයිඩ්ස් එක අරන් බලන මොකක්වත් නෑ ඔක. ඒකේ තියෙන නිශ්චල ඡායා ටිකක්. අන්න ඒ වගේ චිත්‍රපටියක් බලනකොට අපිට අතර අතරමඟ වෙන අතරමැදි වෙන ආලෝකයේ අන්ධකාරය කවදාකවත් පේන්නේ යම් හේයකින් භෞතික විද්‍යාව ඉගෙනගෙන ප්‍රොජෙක්ටරයක් දැනගෙන මේ කරන සෙල්ලම දිහා බලන්න ගියොත් කොහොමද ඒක වැඩ කරන්නේ කියලා චිත්‍රපටියේ රස විඳ ගන්න බැරුව වෙනවා. අන්න එතනයි ගැටේ තියෙන. ඉතින් අපිට පේන අපිට රසවින්දනේ ගන්න ඕන නම් මෝඩ වෙන්න ඕන. අවිද්‍යාව තියෙනවා. රසවින්දනේ ගන්නවා තෘෂ්ණාව තියෙනවා. මේ තෘෂ්ණාව අවිද්‍යාව දෙක කොහොමද රවට්ටන්නේ කියලා බලන්න ගියොත් චිත්‍රපටිය බලා ගන්න බෑ. ඉතින් අපිට භෞතිකීත්‍ය උගන්න සර් කිව්වා. තොපි ගිහිල්ලා වාඩි වෙනම ගැලරියෙමයි. එහෙම නෙවෙයි චිත්‍රපටිය බලන ගැලරිය බා ඇස්රි දෙනවා. ඊට පස්සේ 60 ගැලරිය. පළවෙනි පන්තියේ 1යි 20යි. ඊගා වරිණ පන්ති නෙවෙයි දෙවෙනි පන්ති. ඊගා පළවෙනි පන්ති 2යි 40යි. සිතින් කොල්ල කොල්ල යාළුවෙච්ච කට්ටිය 3යි 6ට දීලා ඔඩිසි යනවා. අපිට කොල්ල කෙල්ලොත් නෑ වෙදි යන්තම් අම්මටත් හොරෙන් කීයක් අර හොරකම් කරන තමයි ගැලරියට යන්නේ. ඒ කියන චිත්‍රපටිය බලනකොට ආලෝක කදම්බේ දිහා බලන්නයි කිව්වා. ඒතර ගැලරිය ඉඳලා සෑහෙන පිටිපස්ස බලන්න ඕනේ. අර ආලෝක කදම්බේ එන දිහා බලන්න. ඉතින් අර වාසනාවට ඔගේ කට්ටිය සිගරට් බොන නිසා අර කදම්බේ පේනවා. සිගරට් දුම් හරහා පේනවා. ඒ කදම්බේ ඔය ඔක්කොම ටික තියෙනවා. හැබැයි ඒක ගිහිල්ලා පිටියට වදිනකන් චිත්‍රයක් පේන්නේ නැහැ. ඒක ඇතුලේ පේනවා නලියනවා නම්මනම් පේනවා. හැබැයි කොල්ලද මෙතන ඉන්නේ, කෙල්ලද මෙතන ඉන්නේ මොකක්වත් පේන. පිටියට වැදුනට පස්සේ ඔන්න පේනවා. ඊට පස්සේ ඊගාය රූප රාමු එන අතරමැද අන්ධකාරය ටික අපිට පේන්නේ නැහැ. හරියට ආස්වාසි ඉවර වෙලා ප්‍රසවාසයේ එන හිස්තන නැහැ හුස්ම තියෙනවා. ප්‍රසවාසය ඉවරලා ආස්වාසින කැලේ පේන්නේ නැහැ අපිට. බලන්න ගියත් පේන්නේ නැහැ. දැක්කොත් ඊ අර ඩොරින්ට වෙච්ච දේ වෙනවා. ක්ලන්ත වෙනවා, වැටෙනවා, දඬු වෙනවා, පුදුමාකාර සෙල්ලම් වගේක් එනවා. ළඟ ඉන්න කෙනාට 3යි. ඒක ස්වභාවිකයි මේ මේ මා ඵල ඥානය ගැන කතා කරනකොට දෙන්නේ හොම්බෙක්. ඒ වෙන්න එපාය මේක. අනික් කටියට වෙන්නේ නැත්නම් අනික් කටියට තේරෙන්නේ නැහැ ඕක. තේරුණා නම් ඔච්චරයි. තේරුණා නම් ඔතන අනිවාර්යයෙන්ම සියල්ලකට හැලීමක් සිද්ධ වෙනවා. ඒක වෙනකොට චිත්‍රපටිය බලනකොට මම මේ බලන චිත්‍රපටියක් මම හදාගත්ත මෝඩකමක් මෙතන තියෙන්නේ. ඒ මිනිස්සයා හදලා තියෙන රූපරාමු ටිකක්. මම ඒ රූපරාමුවේ කතන්දරයක් හදනවා. උන්නෝක බලන්න කිව්වොත් චිත්‍රපටියේ කිසිත්ම රසයක් නැහැ. ඒ වගේම හුස්ම හොඳටම කාට හරි ප්‍රසවාසයේ ගෙවෙන කම්ම ගෙවෙන දිහාට යන්න පටන් අරගත්තොත් යාට තේරෙන්න පටන් අර ගන්නවා ඇහෙන් පේන රූප වලට වැඩිය මේක පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඇහෙන් පේන රූප කොච්චර ලස්සනද? නමුත් ඒවා ඉපා වෙලා අර රූපේ ප්‍රසවාස ආස්වාස ප්‍රසවාස රූපේ ඒකට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. ඒක ගෙවෙන හැටි. ඊට පස්සේ ආයෙ පටන් ගන්න හැටි. සාය ගෙවෙන හැටි. ඒ ගෙවෙන හැම තැනකදීම මරණයේ ශේයාව තියෙනවා. ඒක හරීම මේ ජීවිතේ පැහැර ගන්න සුළුයි. ඒක බලන් සියල්ල කැප කරලා යන්න ඕනේ තේ. ඉතින් එහෙම නැත්තම් කලන්ත වෙන්න ඕනේ. ජීවිත ආසාවෙන් ගියොත් කලන්ත වෙනවා. ඉතින් ඔක වෙන්නේ හැබැයි ටික ටික. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අඩුවට ගියාට පස්සේ පේනවා ඒ හුස්ම ප්‍රශ්වාසය ගෙවුනට පස්සේ ආය ආශ්වාසය පටන් ගන්න සෑහෙන වෙලාවක් යනකම් අපිට දැනෙන්නේම නැහැ. අපේ ඉඳුරන් එච්චර සියුම් නැහැ. අනේ දැනෙන්නේ නැති කොටසේ තාම හටගෙන නැහැ. ඒක ආශ්වාසය කියන්න බෑ ප්‍රශ්වාසය කියන්න බෑ නමක් තාන්නත් බෑ අත්දැකීමක් ලබන්නත් බෑ. සංඥාවක් ඇති වෙන්නෙත් නෑ. සංස්කරණයක් අයියෙන් උස්ම ගන්නවා හිමිට උස්ම ගන්න මොකුත් කරන්න බෑ. අන්නේ කොටස අවුෙච්ච දවසක කාට හරි. හුස්මක් ඉවරලා ඊගාස්ම පටන් ගන්න ඉස්සලා. එහෙනම් පටන් ගත්ත හුස්ම ගෙවෙන වෙලාව අල්ලගත්ත වෙලාව පේනවා මොනවදෝ වගේක් වෙනවා. අන්ධකාරේ පාස් වෙනවා. මේක කවදාකවත් බලන්න බැරි වෙන විදිහට තමයි මේ හටගැන්ම බලන්න බැරි වෙන විදිහට තමයි සංසාර චක්‍රය හැදලා තියෙන්නේ. ඒක හරියට කියනවා ළමයා හම්බ වෙනවා පෙන්වන්නේ නැහැ. ඒක තිඹිරිගේ කරන්නේ. ඒක රාංගල කරන්නේ. ඉතින් ඒක ශිෂ්ට සමාජයට ගැලපෙන්නේ නැහැ. හම්බ වෙච්ච බබා දොරට වඩනකොට කියනවා. වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. වෙස් බඳලා නටනවා පෙන්නනවා. ඉතින් බුදුචාන්සේ කියනවා බබා හම්බ වෙන තැන බලපන්. වෙස් බඳින තැන බලපුවට කියනවා යෝනිසෝමනසිකාරය කියලා බබා හම්බෙන් තැනට යෝනිය කියලා තමයි කියන්නේ. යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ හට ගන්න තැන බලපයි. ඒක කැතයිනේ. පෙන්වන්නේ නැහැ. මේ ශිෂ්ට සමාජයේ යෝනිය පෙන්වන්නේ නැහැ. බබා හම්බ වෙන වෙලාව යෝනිය දැක්කනම් කාම ක්‍රීඩා මොනවද කියලා හිතෙනවා. දරුවෙක් එළියට එනකොට තියෙන මේ දැඟලිල්ල, මේ මවට තියෙන වෙහෙස, ඒ ඔක්කොම තියේදී යෝනි මාර්ගේ ලොකු මැදින කතුරක් දැම්ම කැපුවා. ආයේ මොකක්වත් මේ හිරි වැටි අනම්මන මොකොත් නෑ. එතකොට හිරි වැටිලා. අර පොඩි කයි ඔලුවට ඇන්නේ නැති එක විතරයි කරන්න ඕන. කැපුවට සෙල්ලේ විලක් ඇඳගෙන අඬාගෙන මේක එළියට එනවා. කාම ක්‍රීඩා කරනකොට පුදුමාකාර ආසාවක් ඇති වෙනවා. ඉතින් අපි ගෙනල්ලා මේ චිත්‍රපටියක් පෙන්වුවා සංඝයා වහන්සේලාට. ඉන්න ආමරු කෙනෙක් කිව්වා මේක පෙන්වන්න ඕනේ ස්වාමීන් ඔක්කොටම. මේ මිනිස්සු මේ කාමයේ කියලා මොකද්ද ඉල්ලන්නේ? අන්තිමේ බබා එළියට එන වෙලාවේ මොන්න තරම් දුකද්ද තියෙන්නේ? අඬාගෙන එළියට එන. එක සැරේ 618ක් කැඩෙන වේදනාව තියනවලු දරු ප්‍රසූතියේ. ඊට පස්සේ මැරෙන හැටි වෙන්නන්නෙත් නැහැ. ලොකු තාන්ති කියනවා ඇඳේ ඉස්පිරිතාලේ ඉන්නකොට මේ ලෙඩෙක් මරණයට කිට්ටු වෙලා කෑ ගහනවා. ඉතින් කට්ටිය ඇවිල්ලා තිරවට කරාලු. ලිරවට කරනවලු කෑ ගහනවලු කෑ ගහනවලු මේ මිනිස්සයා මොනව කරනවද දන්නේ නැහැ ඊයේ ඩොරින් වගේ. දඟලනවා දඟලනවා ඉතින් වටේ ඉන්න කට්ටියත් දඟලනවා. ලොකු සංසෙත් ඉතින් කිට්ටු ඉන්නේ වයසයිනේ. අහගෙන හිටවලු දඟලලා දඟලලා දඟලලා දඟලලා දඟලලා ඉවරයි. ඉතින් පුන්න සාන්තියක් අර අර දඟලන ඊට පස්සේ පණ ආවන ආයෙ මෙරෙන්න වෙනවනේ. කොහොම හරි කරලා පණ ගත්තයි කියන්නේ. ඔයගොල්ලෝ දන්නේ නැත්තම් කියන්නේ ඔය යේසුස් වහන්සේ ඉන්න කාලේ ඒක අම්මා කෙනෙක් ගෙනල්ලා ඒ දරුවා පෙන්නවා දරුවා මලයි කියලා. ඉතින් පස්සේ ඒ සංසාද තියලා පණ ආරම්භ දුන්නා. ඒක විශාල ආශ්චර්යයක්. ඉතින් බෞද්ධ එක්කනේ පොත ලියන දැන් මේක එක සැරයක් මැරලා දුක් වෙන දේව දෙවෙනි සැරෙත් මේක මැරෙන්න එපායි දැන් ආයෙ සැරයක්. පණ දුන්නාට පස්සේ මේ ආයෙත් අර දුක විඳින්න එපායි. ඉතින් මේ දෙක පෙන්වන්න නැතුවනේ ඔය සුපර් මාකට් හදලා තියෙන්නේ. ඔය මේ දෙක පෙන්වන්න නැතුවනේ යටිතල පහසුකම් හදලා තියෙන්නේ. ඔය දෙක මේ දෙක පෙන්වන්න නැතුවනේ මේ sannivedana ක්‍රම හදලා තියෙන්නේ. මේ දෙක බලන්න හුස්මේ මුලයි යගයි බලන්න බුදුම බයක් තියෙනවා. ශිෂ්ටාචාර ලෝකෙත් ওই දෙක පෙන්වන්නේ නැහැ. ඒ දෙකේ මොනම දෙයක්වත් නැහැ. අපි කියන්නේ දෙන්න දෙගොඩ වෙලා නැහැ. අම්මයි අම්මයි දරුවයි දෙන්න ආ දෙන්න දෙපැත්තට ගියයි කියලා කියන්නේ දෙන්නට පණ තියනවායි කිය. ওই වෙලාවේදී පණ තියෙන්න පුළුවන් නැතු වෙන්න පුළුවන්. ඒ එළියට එන දරුවා පණ තියෙන්න පුළුවන් නැතු වෙන්න පුළුවන්. පෙකණි වෙලා හරි පැටලුනොත් එහෙම කියලා බෙල්ලේ ඉවරයි. දෙන්න දෙපැත්තට උණයි කියලා තමයි කියන්නේ. ඒක අම්මලා පණ දෙනවා දරුවා පණ තියෙනවා. ඒ තරම් ධර්ණක් තියෙන. ඒ සෙල්ලම එහෙම තියෙනවා ප්‍රසවාසයේ මුල ප්‍රසවාසයේ අග. ඒ කොටසය ඒ තාම දරුවා පණ තියෙන එකක්ද නැත්නම් අපි කියනවානේ මේ මස්සදැල්ල විතරයි වදන්නේ කියලා. ඒ කියන ස්ටිල් බර්ත් කියලා. මොකද්ද හොඳ නමක් ඥාන දාමුරෝ දාලා දෙන එක. ගැමි වචනක් තියෙනවා. තටමල තටමල වදන්නේ මස්සදැල්ලක් විතරයි සමහරලාට මැරිලා ළමයා. අර වේදනාවම තමයි. ඒ වගේ අර ඉපදිලා සෑහෙන වෙලාවක් යනවා දරුවෙක් බව තේරුම් ගන්න. ඒ නැත්නම් පණ තියෙන එකෙක් යක්ෂ වැඩියෙක්ද දන්නෙත් නෑ මේක. මොකද්ද දන්නේ? අන්නේ වගේ හට ගන්නකොටම ඒකට නමක් දාන්න බෑ. අපේ පවුලේ 11 දෙනෙක්. එක මට වැඩිය දෙන්නෙකුට ඉස්සලා අයියා කෙනෙක් ඉපදිලා දවස් තුනෙන් මැරිලා. දැන් උගේ නම දන්නේ මොකද නම තියලා නැහැ. අයියා කෙනෙක් මැරිලා. මැරිලා දවස් හතක් විතර නම දාන්න. අනේ නම දාන්න ඉස්සලා ඕනෙම සිද්ධියක තියෙනවා. නමක් නැතුව මේ සිද්ධිය පැවතිලා. සංඥාවක් නැතුව නමක් නැතුව තියෙනවා. අන්න ඒ කොටස ඉතිහාසයට කවදාකවත් යන්නේ ඔය ඉතිහාසයට යන්නේ නංගිරුවට පස්සේ. දුකට යන්නේ නංගිරුවට පස්සේ. අපි මේ කතන්දර ගොතන්නේ නම් කරාට පස්සේ. නමුත් නම් කරන්න ඉස්සල අවස්ථාවක් තියෙනවා. බුදුජානක කියනවා මෙන්න මේක තමයි නිවන කියලා. අත්තිබික්කවේ අජාතං අභූතං අකතං අසංකතං. මහන්නේ මේ ලෝකේ නෝපන් දෙයක් තියෙනවා. අජාතං අභූතං තාමයා භූතත්වයට ප්‍රකාශයට පත් වෙලා නැහැ. අකතං තාම සකස් කරලා නැහැ අසංකතං සකස් කරලා නැහැ එහෙම එකක් තියෙනවා. මේ පටන් ගත්තට පස්සේ ලයිට් දාලා වැඩේ පෙන්වන්නට වැඩේ ලයිට් දාන්න ඉස්සරලා හුස්ම බවට වත් වෙන්න ඉස්සරලා මොකද්ද ඔය එකක් තියෙන්නේ. ඒක තාම නම් කරලා නැහැ. අත් දකින්න බෑ. ඒක සංඥාවකට වැටෙන්නේ නැහැ. ඒක සකස් කරන්න බෑ. අජාතං අභූතං අකතං අසංකතං. නයිදම් බික්කවේ අජාතං අභූතං අකතං අසංකතං ජාතස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං න පඤ්ඤායේත. යම් හිදියකට මේ හැම සංසිද්ධියකම මුල නම් කරන්න බැරි එකක් නැත්තම් මහන්නේ නිවනක් කියන එකක් පෙන්වන්න බෑ. මම දැක්කා මම බැලුවා මුලට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බලනකොට දැක්කේ මොකද්ද? අර සංස්කාර වගේ දෙයක් සංසිඳව ගත්තාම සංඥා නොයන තැනට ගියාම වින්දනයක් නැත්තත් ඒක ඕක හදන්න යන්න එපා කොහොම තියෙන්න අරින්න. ආය සංස්කාර දාන්න එපා. ආය උපදීන් දාන්න එපා. ප්‍රාර්ථනා කරන්න එපා. එතකොට අපිට පුළුවන් මේ පටන් ගත්ත දේ ඒ පටන් ගත්ත සංසිද්ධියට නම් නාමකරණයක් කරන්න යන්න එපා. ඒක වින්දනයක් හඳුනා ගැනීම සකස් කිරීම කරන්න යන්න එපා. එහෙමම තියෙන දෙන්නේ. ඒක හරියට මේ ගහක පොඩි අංකුරයක් එළියට එනවා. ඉතින් අංකුරේ එළියට ආට අපි ඕකට නම් දෙන්න නැහැ. අපිට ඔක දැනෙන්නෙත් නැහැ. අපිට ඒක සංඥා කරන්න ඕනෙත් නැහැ. අංකුරේ එළියට ආයෙ ටික කාලෙක ලොක් වෙලා මලක් පිළ වැටලා යනවා. නම් කිරුවේ නැත්තම් දුක්ින් නැහැ නේ ඔකේ. අඳුනගත්තේ නැත්තම් ඒ මලෙන් දුකක් එන්නේ නැහැ. අඳුනගත්තොත් විතරයි දුකේ. ඒ නිසා මේ ලෝකෙ සිද්ධ වෙන කොලයක් එනවා, දිගෑරෙනවා, මඩු පාට වෙනවා, හැල්ලා යනවා. ඉවරයි. මේ කොලේ අපි හදපු ගහක ලස්සන කොලයක් නම් ඒක හැලෙනකොට ඔන්න දුක එනවා. මොකද ඒකට අපි නම් කරලා තියෙනවා. ඒක හඳුනාගෙන තියෙනවා. ඒක අත්දකින්න ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට මේ ලෝකේ කොලයක ගහක කොලයක් එන්නා වගේ මේ සිදුවෙන දේවල් දිහා එහෙම බලන්න පුළුවන් ඒවා නාමකරණයක් කරන්නේ නැතුව. එහෙම නැත්නම් මේක මගේ කියා ගන්න නැතුව සිද්ධ වෙන දේ. ඒක සිද්ධ වෙනවා අපිව දැඟලුවත් නැදාත්. අන්න එදාට එහෙම සිද්ධ වෙන දෙයකින් කවදාකවත් දුකක් එන්නේ අපිට දුකක් එන්නේ නාම කරපු කරපු දෙයකින් විතරයි. හැඟීමක් ඇති කරගත්ත දෙයකින් විතරයි. අපි සකස් කළ දෙයකින් විතරයි. එහෙම නැතුව ලෝකෙ සිද්ධ වෙන හැමදේම අපිට දුක පිණිස හිටින්නේ නැහැ. ඒකෙන් අපි ටිකක් අල්ලා ගන්නවා මගේ කියාගෙන අපේ කියාගෙන අන්න ඒකෙන් විතරයි දුකේ. ඒ අල්ලාගත්ත දේ අපි නිතරම සකස් කරන්න හදනවා. සකස් කිරීමෙන් තමයි අපි දේත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ අල්ලාගත්ත දේ අල්ලාගත්ත දේ නැති දේ ගොඩයි. මේ දෙක අතර මේ සකස් කිරීමකින් තොරව බලන්න ඉන්න පුළුවන් නම් අපි කොට කිතයි භාවනා කරනවා. හොඳට එළඹිලා වාසය කරන මොන උද්වේග කර දෙයක් ආවත් මොන ස්තුති කරන දෙයක් ආවත් ඒක වෙන්න ඇරලා බලන්න. වෙන දේ විදිහට බලන්න. ඒක දිහා සම්පූර්ණ අවදියෙන් බලනවා මොන්නම දෙයක්වත් ඒකට එකතු කරන්නේත් නැහැ එකකින් අඩු කරන්නේත් නැහැ. අන්න එතකොට පේන්න පටන් ගන්නවා ඒකේ වැඩක් යනවා. හැබැයි වැඩේ වාර්තා කරන විදියක් නැහැ. මොකද ඒකට නමක් නැහැ. ඒක අපේ අත්දැකීමට එකතු වෙලා නැහැ සංඥාකරණට ඇවිල්ලා නැහැ සිද්ධියක් වෙලා තියෙන ඉතින් ওই සිද්ධිය කවුරු බැලුවත් ඔච්චරයි මං ගියාත්මේ මතක් වෙලා බැලුවත් ඔච්චරම තමයි මට මතක් වෙන්නේ මං ලබනාත්මේ මොකද වෙන්නේ කියලා ප්‍රොජෙක්ෂන් එකක් ඉස්සරහට ගල්පලුවොත් ඔච්චරම තමයි වෙන කෙනෙක් බැලුවත් එච්චර ඒකට ඔක අතීත බැලුවා වැඩකුත් නැහැ අනාගත බැලුවත් ඔය ගොජේම තමයි ඉතින් ඒ නිසා මේ භාවනා කරලා කරලා කරලා කරලා ඒ ගොජේ මට්ටමට ගෙනියලා නම් කරන්නේ නැතුව ඒක හඳුනා ගන්න නැතුව මේක දිහා බලාගෙනම හිටියොත් ඒ අජාතේ අජාතේ විදිහටම තියෙයි. අභූතේ අභූතේ විදිහටම තියෙයි. අකතේ අකතේ විදිහටම තියෙයි. අසංකතේ අසංකතේ විදිහටම තියෙයි. අන්න එතන මේ ඉන්න බැරි ගායට තමයි මේ කුලබ්බුවට තමයි කෙලස් ඒ දේ වෙනකොට නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න බා කොහොම කොහොම හරි ගාපල්ලාවන් පෙස්සන් කියලා අර දකින්න දේත් එක පටලවාගෙන අරක කරනවා මේක කරනවා කොරන්න යන්න යන්න යන්න කොහොල්ලබවත් එක ශ්‍රී ලංකාව වගේ එහෙම් පටලවෙනවා මෙහෙම් පටලවෙනවා දැන් මේ දවස්වල රිලවුන්ගේ මූණ දිහා පොඩ්ඩක් බලන්නකො කොස් කාලා උල්ලනවා ගිහිලා ගස්වල හොම්බ පුරා කෙසේ මෙව්වා. ඒ වගේ තමයි අපිටත් මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් දිහා බලලා ඒකට ඒ විදිහට යන්න දෙන්න බැරි කමට කුප්පණ ගතිය කියලා කියන්නේ. කෙලස් කියලා කියනවා. ඉතින් ඒ වුණත් කමන්නේ කියනවා තමන් මේක කරන්නේ කෙලේශයක් බව දැනගෙන අනුන්ගේ දෙයකට ඇඟිලි ගහILAක් කියලා දැනගෙන කරනවා නම් ඒකෙත් පොඩි සාන්තියක් තියෙනවා. මට නිකන් ඉන්න බෑ. අපි හිතමු අපි ගඟක් අයිනේ වියලි තැනක වාඩි වෙලා ගල ගඟ ගලන දිහා බලාගෙන ඉන්නවා. කොහොම යම් විදියකට අපි ඇඟිල්ල දැම්මොත් ගඟ කැළඹෙනවනේ. ඇඟිල්ල තෙමෙනවනේ. අපි කකුල දැම්මොත් ගඟ කැළඹෙනවනේ. කකුල තෙමෙනවනේ. අපි කකුල ඇඟිලි ගහන්න නැතුව හිටියොත් ඒක නේද අසංගත කියලා කියන්නේ ඇඟිලි ගහන්න එපා. කාගේවත් ජීවිතේ ඇඟිලි ගහන්න කාටවත් වරමක් දීලා නැහැ බුදුරජාන් වහන්සේ හෝ ස්වභාව ධර්මය. එයා ඉල්ලුවොත් වතුට්ටියක් ඉල්ලුවා වතුට්ටියක් තියෙන දෙන්න ඒක වෙනම දෙයක්. නේ මා සියලු ලෝක වාසීන් මම වතුර දෙන්න ඕනේ. මම මේ සිය ලෝකවාසීන් අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා අපි පටව ගත්තට පස්සේ ඒ පටව ගත්ත එක්කන දුකටපත් වෙන එක කියනවා වෙස්ටඩ් ඉන්ටරස්ට් කියලා කියනවා. මේ අනුන්ට සේවය කිරීම සඳහා අපි විහිං පටව ගන්න. පටවගෙන ඌ ඒ සේවය ගන්න නැත්නම් ඌට ගන්න. එහෙම නැත්නම් බයි. ඊගම අපුදුමාකාර උණක් තියෙන්නේ. අපි අපේ දරුවන්ට සේවය කළ යුතු කියලා අම්මලා පටලවන්නේ. අම්මගේ කාමෙටනේ තාත්තගේ කාමෙට දරුවා හම්බෙන්නේ. ඔය දරුවා ප්ලෑන් කරලා කාමේ සේවය දෙනව නෑ. හම්බුනාට පස්සේ කියනවා ඒක මගේ කියලා. ඒක කැමති නෑ අම්මා එහෙම කියනවාට. ඒ නිසා අද උපදින හැම දරුවෙක්ම ස්වභාවිකව අම්මට තාත්තට වෛර හැම දරුවම. මොකද ඕනට වැඩි ඇඟිලි ගන්න ඉඳා. ඇඟිලි ගන්න නැතුව දරුවා හදන්න බෑ ඒක වෙනම කතාවක්. ඒක දරුවෙකුත් කැමති නෑ. ඒ වගේ ඒක පැත්තක තියලා මේ හුස්මට යන්න අරින්න. හුස්ම එන ටිකට පොඩ්ඩක් යන්න අරින්න. එන විදිහට ඉන්න බලන්න, යන විදිහට යන්න අරින්න. පිම්බීම ඇකිලින් බලන්න. ඇවිදිනකොට ඒක වෙන්න ඇරලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ අපේ භූතේ තියෙන තාක්කල් අපි මේ හොල්මන තියෙන තාක්කල් උපන්නාට මේ ලෝ වෙනවා විනා ඔය හුස්ම ගැනීම වෙනවා. පිම්බීම ඇකිලි වෙන. ඕක දිහා බලානින්ට පෙනෙ පිට කෙනෙක් වගේ බලනවා වගේ. ඒ බැල්මට බුදුජාන්සි සඳහන් කරනවා පරතෝ කිය. ඒව නැත්තම් තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා තව දෘෂ්ටි කෝණ හතරක් පෙන්නනවා. මේ හුස්ම නිකන් හිස් දෙයක්. නමුත් මේකේ සම්පූර්ණ හේතුඵල ධර්මයේ තියෙනවා. මේ හිස්තේ දිහා පූර්ණ අවධියකින් බලාන හිටියොත් ඒක උගන්වන මුළු ත්‍රිපිටකයේ තියෙන ධර්ම ඔක්කොටම වැඩිය ඒ හේතු ඇතිකොට ඒ ඵලය ඇති වෙනවා. ත්‍රිපිටකේ දන්න එක්කෙනෙකුට හුස්ම දිහා බලන්න බෑ. එයා බලාපොරොත්තු වෙන හුස්මේ අරක බලනවා මේක බලනවා ඉල්ලන්න බලාපොරොත්තු නෑ හුස්ම ත්‍රිපිටකේ දැනගත්තයි කියලා මොකක්වත් වෙනසක් වෙන්නේ නෑ ඒ නිසා දන්න මනුස්සයාට හුස්ම ගන්නවත් බෑ භාවනා කරන්න ගියාම මේ මනුස්සයාට බිල් එකක් උන් වෙනවා නායකයක් උන් වෙනවා මොකද පිඹින්න හදනවා ඇයි මේ ආනාපාන සති භාවනාව? මේ භාවනා කරන්න නැතිලා ෂෝක් එකට හුස්ම ගන්න. ඒ වේගිරි ගන්දේ කසපතු ආනසි කට්ටිය අරගෙන මේ 70 ගණන් වල වෙච්ච දෙයක්. කට්ටියට භාවනා කරලා මෙන්න මේමයි දැන් කරන්න තියෙන්නේ වාඩි වෙන්න. පොලිම හදලා වාඩි වෙලා හුස්ම දිහා බලන්න. ඉතින් මට ගමනක් තියෙනවා මං යනවා. ඕගොල්ලෝ මෙන්න අයි පිඹිනා වගේ පිඹින් දෙවෙ යන්න බෑ. අයි ඔක්කොම ලැපිඹින්න ගත්තොත් කොහොම හිටියේ? මේ ආනාපාන සති භාවනා කරනවා කියම ඒකවත් ස්වභාවයෙන් යන්න දෙන්න බෑ අපිට. ඇයි ඒක පිළිබඳව ඥානানন্দ සංසිකින එකට සම්නුකම්පා කරන්න. මොකද එයා ලෙඩක් වගේ මේ පිඹින්න පටන් ගන්න අල්ලා ගන්න හැදෙන්නනේ කමන්නේ. හැබැයි මතක තියානින්න එහෙම ආනාපාන සති කරන්න ගියොත් ස්වභාව සිද්ධිය වෙන්නේ ඒක නිසා ලොකු සාංශි කිව්වා මම මේ ආනාපාන සති පොත ලියනකොට මේ ස්වභාවික හුස්මට හිත යොදන්න කියලා බෝල් කරලා අන්ඩර්ලයින් කරන්න කියලා ඒ ලයින් එක කළු කරලා ඉරක් ගහන්නයි කිව්වා කරන්න එපා කෙරණ දේ බලන්න කියලා. ඒකට කෙරෙන හුස්ම දිහා බලන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද? නිකන් යන හුස්ම දිහා බලන්න ගේ වැඩමුළු කීයක් කරන්න ඒ තරමටම ඇඟිලි ගහලා පුරුදු වෙලා තියෙනවා හුස්මටවත් නිකන් ඇවිදින්න දෙන්න බෑ ඒක ඒකේ ස්වභාවය දේ. ඒක තමයි බුදුරජාණන් අපිට දෙන්නේ නයිසાર્ගික දේ. පණ තියෙන හැම කෙනෙක්ගෙම තියෙන දේ. කාය සංස්කාර. මේකට වෙන්න දීලා බලන්නilla. ඊට පස්සේ ඒක සම්පූර්ණ ගෙවෙනකොට මේ තමයි මරණය. ඒ මූර්තිය හරහා තමයි අමෘතයට යන්න තියෙන්නේ. ඒ හරහා තමයි නිවනට යන්න තියෙන්නේ. ඒ නිසා මූර්තිය සිද්ධ වෙන වෙලාවදී ඒක හොඳට බලහන් ඉන්න පුළුවන් නම් දැන් මෙතන සරුවචන් සඳහන් කරනවා අත්‍තිබික්කවේ අජාතං අභූතං අකතං අසංකතං නයිදම් බික්කවේ අජාතං අභූතං අකතං අසංකතං භූතච්ච දාචත් ජාතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං නොපඤ්ඤායේත. මහන්නේ මේ භූත අභූත අජාත අකත අසංගත මේ නිකන් සිද්ධ වෙන දේ තියෙනවා. එහෙම එකක් ලෝකේ තියෙනවා. කවුරු කරන දෙයක් නෙවෙයි. ඒ වගේ නිවනක් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ නම් නොකරපු දෙයක් තියෙනවා මේ ලෝකේ. විඳින්න බැරි දෙයක් තියෙනවා. අවි අවේදිත දෙයක් තියෙනවා. එහෙම දෙයක් නැත්තම් කොහොමද මේ දුක් විඳින ජනතාවට නිවනක් ලැබෙන්නේ කියලා තියෙන දේ හරහා දෙයන්සේ අත්දකපු දේ හරහා කියන නිසා මම උඹලට කියන ওই දුක ඔය අල්ලගෙන තියෙනක හයියෙන් අල්ලගත්ත නිසා දිනක අත ඇරපන්. අත ඇරුවට පස්සේ අභූත දේ සිද්ධ වෙනවා. අකත දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ බුදුන් රජාණන් වහන්සේ මේක අත්දකපු නිසා පෘථජ්ජනයා තුල තියෙන මේ මම කියාගෙන මගේ කියන තණ්හාය ජායති සෝකෝ කියලා තණ්හාවම වඩන මනුස්සයට කියනවා. තස්මා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලු. ඒ තණ්හාව වෙනකොට දැකගෙන නිමට ආවේ මේ තණ්හාව තමයි කියලා ඒක මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ නෙවෙයි, මගේ ආත්මේ කරගන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට මේ තණ්හාය කොල්ල බබා වගේ ඇඟට වදින්නේ අපි ගැහුවේ නැත්තම් තණ්හාව Tamanට මූත් කරන්නේ ඒක දැක්ක බුදුරජාණන්. ඒක අත්දැක්කා. අත්දැකලා කිව්වේ තණ්හාවට නටන්න නැතුවම ඉන්න තියපන්. තණ්හාවයි කියලා කනගාටු වෙන්නත් එපා සන්තෝෂ වෙන්නත් එපා ආපු බව දැනගන්නයි. එහෙම උපක්‍රමයක් නැත්තම් මේ තණ්හාවෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න පුළුවන් යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාල වේන තණ්හාව ත්‍යාගයට දාන. අතැල්ල දාන. පටිනිස්සග දීලා දාන. අනාලය ආලය කරන්න එපා. ආලය හැරලන්න. ඡාගෝ පන්න මුත්‍ති මිදෙන්න. ඉතින් තණ්හාවත් එක සැරේ ඉන්නේ නැහැ. ඒක ටිකින් පටන් ගන්න වැඩි වේගෙන වැඩි වේගෙන එනකොට හට ගන්නකොටම දැක්කනම් ඒක නියපොත්තෙම කඩලා දාන්න පුළුවන්. පමා වෙච්ච කෙනා දකින්නේ තණ්හා හොඳටෝ මේරුවාට පස්සේ. ඉතින් එතකොට ඒක කඩන්න අමාරුයි. ඒ කියන්නේ නියපොත්තෙන් කඩන එක පොරවෙන් කපන මට්ටමට බෝ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුදහමේ මුලට අදිනවා. හට ගන්නකොටම තණ්හාව එන හැටි. ඉතින් ඒ දේ කරගෙන යනකොට කම්මැලිකම එන්නේ නැතුව කොහොමද මේ තණ්හාව නැති කරන්නේ? තණ්හාව අනිත් පැත්ත තමයි කම්මැලිකම. ආසාව නැතිකම. එහෙම නැත්තම් නීරස ගතිය, ඒකාකාරී ගතිය. මේ භාවනා ඕනෙම මධ්‍යස්ථාන ගිලාන කාවුරු හරි ඉන්නවාද කියලා එක්කෙනෙක්වත් එපා වීම නීරසකම කම්මැලිකම ඇති නොවිච්ච කෙනෙක්. ඒගොල්ල කමඨාන් සුද්ධ කරන දන්නේ නැති විච්ච නීරස ගතිය, ඇති විච්ච නීරස ගතිය නැති කරන්න කියලා. ඒකට තණ්හා ටිකක් දාපුවා ඉවරයි. හරි සිම්පල්. නිදිමතක් එනවනම් කම්මැලිකමක් එනවනම් ඒකාකාරී ගතියක් එනවනම් බයක් එනවා අසරණ ගතියක් එනවා තණ්හාවේ පොඩි පොඩි පැකට් එකක් ගන්න සත පහක විතර වගේ ටිකක් ඔකට දාන්න දාපුවා ඔක්කොම ඉවරයි මේ විරාගය ඇති කරන්න මේ කම්මැලිකම ඇති කරන්න මේ නීරසකම ඇති කරන්න අපි කොච්චර දුර ගිහිල්ලා තියෙනවද? දැන් ඒකට වෛර කරා. ඒක නිසා කියනවා පුළුවන් මේ විරාගෙට පුළුවන් මේ කම්මැලිකමට නීරසකමට නිදිමත ගතියට ද්වේෂයෙන් තොරව බලන්න. ඕකට නිවන කියන. මේ මතුවෙන කම්මැලිකම, මේ මතුවෙන නිදිමත ගතිය, මේ මතුවෙන බය ගතිය, අසන්න ගතියට ද්වේෂයෙන් තොරව ගිය ගමකට නිබ්බිදාව කියලා කියනවා. නැත්තම් හරීම නිර්වින්දනය කරන දෙයක් ඒක. කම්මැලි. ඒ කම්මැලිකම නැති කරන තමයි අපි කාම ලෝකයේ තියෙන්නේ, ගීගවල් තියෙන්නේ, ඉගෙන ගන්නේ, මේ විනෝදාන්ත කරන ඔක්කොම තියෙන්නේ අර ඇති වෙන කම්මැලිකම නැති කරන්න. නමුත් මේ කම්මැලිකම ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් සතු ගතියක් කියලා තේරුම් ගන්න පුළුවන්ද? පුළුවන් නම් අජාතං අභූතං අකතං අසංකතං කියන ගැඹුරු තේරුම් කළ දෙන්න පුළුවන්. නමුත් ඒක හැමදාම කමඨාන් සුද්ධ කරනකොට අට සැරයක් කියන්නේ නව සැරයක් කියන්නේ පහුවෙන්දත් පටන් ගන්න ඕකෙන් තමයි කමඨාන් සුද්ධ කරන්නේ. මල මුස්පේන්තුවක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් මට එපා වෙනවා හරිම කම්මැලි. මට පුදුම සතුටක් එනවා එතකොට. ඒක හරියට මේ යාට මේ ගිල ගන්න බැරි මේ උගුරේ හිර වෙලා වමාර ගන්න දඟලනවා. මේ මේ භාවනා ප්‍රතිඵලයක් කියලා. මේ විරාගය ඇවිල්ලා තියෙන කියලා රාගේ නම් බොහොම ආශාවෙන් ඇති කරගන්නවා. දවල් මිගෙල් රැල් ඩැනියෙල් දාලා ඉබි රාගේ වඩන හැටි දන්නවා. විරාගය ආවට පස්සේ හසුරව ගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒකට බුදු කෙනෙක් ඒකට සීල සමාධි ප්‍රඥා තියෙනවා. ඒකට සංඝයා ඉන්නවා. ඒකට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒකට සද්ධර්මයේ තියෙනවා. ඒ වට කරන්න ඕනේ කියලා මේක තමයි නිවන එන බවට පෙරමග ලකුණ. මිනිබ්බිදාව. ඒ ඒ කම්මැලි කරන දේ ආවට පස්සේ කවදාකවත් එක මේක මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මේ කරගන්න හිත දෙන්නේ නැහැ. අපි ගත්තොත් මේ හුස්ම ගන්නකො. අමාරුවෙන් හුස්ම අපි මෝන්ට මෝන දාගත්තයි කියලා. මේ හුස්ම තිබුණයි කියලා හුස්මට කවදාවත් තෘෂ්ණාවක් ඇති වෙනවද? කවදාහකවත් ද්වේෂයක් ඇති වෙනවද? මේ ආස්වාද ප්‍රසවාසය නෙවෙයි. මේ ප්‍රසවාසය ආස්වාද නෙවෙයි කව කවදාකවත් නිදිමතක් මොහයක් එනවද නැහැ. ඉතින් මේ උප්පත්තියම හම්බෙච්ච හුස්ම. අවුරුදු 120ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් ඉන්න පුළුවන් ඕනේ තරම් කවදාකවත් හුස්මක් දැකලවත් නැහැ. මොකද ජීවිතය හැදිලා තියෙන්නේ ඔය ඕන නැති දේවල් බල බල ඉන්න ඕනේ. අල්ලපු ගෙදර මිනිස්සයා ගැන බල බල ඉන්න තියෙනවා හොඳයි. බුදුන්සේ හරවලා ආපහු දීලා කියනවා මේ හුස්ම. එහෙම නැත්නම් මේ කම්මැලිකම මේ නීරස ගතිය, මේ ඒකාකාරී ගතිය, මේ පාලනය කර ගන්න බැරි අඩු ගානේ සක්මන් කරනකොටත් එනවනේ පාලනය කර ගන්න බැරි ගතිය. වැනෙන්න ගන්නවා. කාටද හිතා ගන්න පුළුවන් මේ භාවනා කරලා තණ්හාවයි ද්වේෂයි නැති වුණාම තමයි මේ එන්නේ. මේක දිහා ද්වේෂ කරන්නේ නැතුව මේක උපයපු දෙයක් විදියට මේක කෙලෙස් අඩු තත්ත්වයක් විදියට මේක දිහා බලන්න පුළුවන් නම් අපිට කියන්න බලන් කමඨාන සුද්ධ වෙලයි කියලා. එහෙමනම් එයා ඒ නිදිමත ගැන ලියන වචන ටිකෙන් කියන්න පුළුවන් ඒක පිළිබඳව කතා කරන්නේ මොන විදියටද කියලා. ඉතින් ඒ වගේ ඒ නිසා අපි දන්නවනම් මේ තණ්හාව නැති කරන එක මේ විනාඩි දෙකක් භාවනා කරනකොට කරත හැකියි. කම්මැලිකම එන්නේ විනාඩි දෙකක් යන්නේ කවුද ඒකට ලෑස්තිලා යන්නේ කවුද ඒක මේ මේ භාවනා ප්‍රතිඵලයක් කියලා දාන්නේ. ඒක නැති කරන්න අහනවා ඊට පස්සේ ඒක නැති කරන්න දින කක්ක ටිකක් දාන එකයි. උකට මේ කක්ක පැකට් එකක් කරා යන්නේ. නිජමත එනවනම් මොනවාරි අල්ලපු ගෙදර පරට්ටි ගැන පොඩ්ඩක් හිතන්න ටක් ගන්නකොට නිජමත යනවා. අනේ ඔක මට වෙන ගහන්න ඕනේ මාව මගහරවලා ඔය ඕකේ අනේ අතකොට නිදිමත පලාතක නැහැ. ඌව එහෙම ත්‍රිපිටකේ නැහැ. ඔය මම ඔය නිකන් මම ඔය හොයාගත්ත ටිකක් මම ඔය කියන්නේ. ඔය කියන්නත් හොඳ නැහැ කියලා කියනවා. කවදද අපිට පුළුවන් වෙන්නේ භාවනා කරලා ඉඳ ගන්නකොටම කම්මැලිකම එනවනම් කියන්නේ භාවනා මැදත්තන දවස් ගාණක් ඉඳලා. ගිය ගමන් ඉන්නේ ඒක. ඒක ආවට පස්සේ ඒක දිහාම බලානින්න මේකට ද්වේෂ නොකර මේකට නොදකින්න පතන් කියන්නේ නැතුව ඒක උගන්වන විශ්වවිද්‍යාලයක් කොහේ හරි දැකලවත් තියෙනවද? මොන හරි විශේෂපතයක් දැකලා තියෙනවද කවදාවත්? ওই වෙලාවේදී හොඳට මතක තියාගන්න ඔය කම්මැලින වෙලාවේ සතෙක් මැරෙන්නේ නැහැ, හොරකමක් නැහැ, කාමීත්‍යාචාර නැහැ, බොරු නැහැ, කේලම් නැහැ, හිස් වචන නැහැ, පරස වචන නැහැ. මෙතින් කිසිම අකුසලයක් සිද්ධ නොවන වෙලාවේ තමයි යෝක සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක ලබාගත් දෙයක්, උපයාගත් දෙයක්. ඒ නිසා මේකේ ඉන්න තාක් මාතින් සීලේ 100ක්ව සම්පූර්ණ. මට කොච්චර වෙලාවක් ඒකේ ඉන්න පුළුවන්ද? ඉන්න බැරි මොකද? මාරයවිල කියන නැගිටපන්, නැගිටපන්, අරක කරපන්, එහාට ඵලයන් චාන්චු, මෙහාට ඵලයන් චාන්චු, අරක ගෙනින් චාන්චු, මේක ගෙනින් චාන්චු, සිංගප්පූරුව වැසියෝ, කැමරට බීමට රුසියෝ. ඉතින් අර විවේකී ආපු ගමන් ලක්ෂයක් එකක් තොරතුරු. අන්නේ එන හැම චෝදනාවකටම හැම ගොඩ පෙරක දෝරුකමටම හැම දේම දිහා බලාන ඉඳලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මේ නිවනට යනකොට එන අතුරු අන්තරාමේ මම මේව දැනගෙන පොතක ලියලා පිට ප්‍රතික්‍රියා නොකර ක්‍රියා කරන්න නැතුව මේකට ඇදලා යන්න නැතුව බලාන ඉන්න ඕනේ කියන එක එක තැනින් නම් බැරි වෙයි 10 15 සැරයක් උත්සාහ කරලා කරන්න ගිය දවසේට ওই එකක්වත් ඔය එන දේවල් එකක්වත් ස්ථිර වෙච්ච යෝජනා නෙවෙයි හුදු යෝජනා විතරයි ස්ථිර කරන්නේ මම ස්ථිර කරපු ගමන් අහුවේ කිසිම කෙනෙකුට බෑ ස්ථිර කරන්න මගේ තකතිරුකමට ඇර මගේ තෘෂ්ණාවට ඇර. ඒ නිසා එන හැම යෝජනාවක්ම ස්ථිර කරන්නේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි. ඒ දෙක දාගත්ත ගමන් පැටලෙන. පැටලුණාට පස්සේ අර ගඟන ගකට ඇඟිල්ලක දැම්මා වගේ තෙමෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ටික දන්නවනම් මෙහෙම තමයි මේ ගේම යන්නේ. මේ කොහෙදෝ යන දෙයක් කරේ දා ගන්නවා. අනිත් එක හරි ලස්සනයි. ඒක දිහා බලනකොට ලක්ෂයක් දේවල් එනවා ඒ වෙලාවට. හිතවිලි එනවා, ශබ්ද එනවා, වේදනා එනවා, මනෝ රූප එනවා. කොයි එකද අල්ලන්නේ කියන එක මගේ චරිතය හැටියට තමයි සිද්ධ වෙන්නේ. මම නැවතත් කියනවා ඒක ඒ තරම් හරි විසිතුරු විතර. හොඳට භාවනාව යනකොට කම්මැලිකම ආවට පස්සේ ඒ කම්මැලිකම කඩාගෙන යන්න ලක්ෂිකුත් එකෙත් යෝජනා එනවා. එක එක කුප්පණ දේවල් එනවා. හිතවිලි ඇවිල්ලා කිපෙන. ශබ්ද ඇවිල්ලා කිපෙන. වේදන ඇවිල්ලා කිපෙන. නැත්තම් මනෝ රූපේන. නැත්තම් අතීත හිතවිලි. නැත්තම් අනාගත හිතවිලි. නැත්තම් අනුන් ගැන හිතනවා. නැත්තම් අතනක් ගැන මෙතනක් ගැන හිතනවා. අන්න මේ දේවල් ලක්ෂයක් ආවට හැම කෙනාම හැම එකම අහුලගන්නේ ඒකට ස්වභාවික වර්ණයක් තියෙනවා හැම පුද්ගලයෙක්ම අහුලන්නේ එන දේවල් වලින් තමන්ගේ චරිත ලක්ෂණය හැටියට ඒ නිසා ඒ හොඳට භාවනා කරලා කම්මැලිකම ආවට පස්සේ තමන්ට එන කරදරේ මොකද්ද නිතර නිතර එන කරදරේ මොකද්ද කියලා දන්නවනම් හිතවිලි බහුල කෙනාට කියන්න පුළුවන් විතක්ක චරිතයක් කියලා වේදනා බහුල කෙනා දුක් වේදනා නම් ද්වේෂ චරිතයක් අර එන්නේම දුකමයි ඉතින් ගාම සද්ද වලට සමාඩ ප්‍රිය සද්ද එනවා අප්‍රිය සද්ද එනවා ඒතර තණ්හා වගේ දේවල් එනවා. ඒ නිසා මේ නිතරම Tamanට ඇවිල්ලා මේ කරදර නැතුව නිසින්ින්දි භාවනා කරන යනකොට Tamanට නිතර කරදර කරන හේතුවෙන් මම කවුද කියලා අල්ලන්න පුළුවන්. ඒක මොනම විදියකටවත් වෙන කෙනෙකුට අල්ලන්න බෑ. හැබැයි සරුවචනාංශට අල්ලන්න පුළුවන් සරුවචනාංශේ ගාව ආශය අනුසේ ඥානෙ තියෙන නිසා. ඒ නිසා භාවනා කරනකොට එන බාධකය මගේ ස්වභාවික ඒක මගේ නයිසර්ගික ලක්ෂණයක්. ඒක බුදුහාමරගේ අනුසයන්සේ ආශයන්සේ ඥානෙට හා සමානයි. අපි කරන්නේ එකට වෛර කරන එක නේ. අයියෝ භාවනා කරනකොට දත කැක්කමක් ආවා. අයියෝ භාවනා කරනකොට බඩ එකක්කමක් ආවා, පිට එකක්කමක් ආවා, කොන්ද එකක්කමක් ආවා, සද්දයක් ආවා, වේදනාවක් ආවා කියලා අර අපිට පෙන්වන්න හදන රෝග ලක්ෂණය, අපිට පෙන්වන්න හදන මේ රෝග නිర్ణයට වෛර කරන එක තමයි අපි කරන්නේ. ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඒක අපේ පෞරුෂත්ව ලක්ෂණය. චරිත ලක්ෂණයක් දේවල් තිබුණාට හැමදේම අපි කිපෙන්නේ නැහැ. කිපෙන දේ තෝරන්නේ මගේ උපනිෂ්ඨේ සම්පත්‍ය වල හැටියට. මගේ චරිත ලක්ෂණයක් හැටියට. ඒ නිසා ඒක තෝරන එක අල්ලලා කාට හරි කිව්වොත් මම භාවනා කරනකොට මට පෙන්වන්න බැරිදී මට වේදනාවක්. මට භාවනා කරන්න බෑ සද්ද. මට භාවනා කරන්න හිතුවේ. දැන් 100ක් භාවනා කරනකොට එක්කම එක එක කාමරේ ඉන්නේ. නමුත් 10කට 15කට සද්ද වලින් කරන්නම බැරි තරම් කරදරයි. තව කට්ටියකට මේ බිමේ ඉඳගෙන තියෙන වේදනාව කරන්න කරේ කරදරයි. තව කෙනෙකුට හිතවිලි. දැන් හිතවිලි තියෙන එක නෑ හොද සද්ද තිබුණ නැති පිස්සු කතා කරන ඔය සද්ද මොකක්ද ඒක නෙවෙයි ප්‍රශ්නේ මේ හිතවිලිනේ ප්‍රශ්නේ එයාට සද්ද ඇහිලා නෑ සද්ද තිබුණාට ඒ කිප්පෙන ගතියක් නෑ කොන්දේ අමාරු අයියෝ පිස්සු කතා කරනවා මට ඌව මොකක් ප්‍රශ්නේ නෑ මට තියෙන්නේ හිතවිලි තව එක්කෙනෙක් කියනවා යාට පිස්සු ඒ හිතවිලියෝ වෙස්ටර්න් තින්කින් වදීනේ මට වෙලා තියෙන මේ පල්ලා නිකන් හොදනවනේ ඒ අලි කචල්ලා පවක නතර කරන්න බැරිද මේ අනිස මිරිස් බදිනවා අනම්මන සද්ද එනවා මට වෙන්නන්න බැරි සද්ද විතරයි එයාට ওই හිතවිලි ප්‍රශ්නකුත් නැහැ වෙන මොකුත් නැහැ සද්දම තමයි ප්‍රශ්නේ. ඉතින් මේ අපි අහුලන දේ අව බලන්න. දේවල් ඔක්කොම තියෙනවා. අද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. ඉතින් අනිත් එක්කනට දැන් මේ සද්ද වලට කලබල වෙන එක කියන්නේ. එයාට හිතවිලි ආවට ඒ හිතවිලි අජාතං, අබෝතං, අකතං, අසංකතං. ඉපදිලා නැහැ ඒක තාම. ඒ හිතවිලි කරනට සද්ද වලින් කරදරය වෙලා නැහැ, කෙලෙස් වෙලා නැහැ, විසිලා නැහැ. ඒ වෙන්නේ නිවන් දැකලා ඉන්නේ. හැබැයි හිතවිලි නම් හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. ඒකට කිපෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම ආයෙසරක් බලන්න හිචිලිම දෙන්නේ පිස්සු කතා කරන හිචිලි නතර කරන්න හැටි කියලා දෙන්නකෝ කියනවා. නෑ බලන්න ආයෙසරයක් ඇත්තටම හිතවිලිමද 80ක් හිතවිලිමද කියලා බලන්න. කවදාකවත් කාටවත් හිතෙන්නේ නැණ එක භාවනා ඉදිරි ගමනක්. මේ දැපිච්ච තොරතුරු හදාන ඉදිරියට ගමනක් කියලා. ඉතින් මේ ටික හිතෙනවද බුද්ධ ශාසනයක් නැති කාලේ අපිට තනියම කරන්න පුළුවන් වෙයි කියලා. මේ තරම් ලස්සනට සරුවචනංශය පෙන්ලා දීලා තියෙද්දි හිතවිලි වලට කරදර වෙන මනුස්සයාට සද්ද අකතං අසු අජාතං අබෝතං අකතං අසං. ඒ මනුස්සයාට වේදනත් අජාතං අබෝතං අකතං අසං. හැබැයි හිතවිලි නම් ආමා කොහොමඩක්වත් කරන්න බෑ. වේදනාවට කෑ ගහන මනුස්සයාට හිතවිලි අජාතං අබෝතං අකතං අසංකතං. ඒව තිබුණාට මට වැඩන්නේ. සද්ද ඒවයි මම කොහොමද කිපෙන්නේ. හැබැයි වේදනාව. ඉතින් මේ එකම ශාලාවේ භාවනා කරන සාමූහික භාවනා කමටහන් සුද්ධ කිරීමේ තියෙන ලාභයක් ඔය. අපි අපි චෝදනා කරන චෝදනා පත්‍රය අපේ තුවාලේ තියෙන තැනේ හැටියට තමයි. පිටේ වනේ තියෙන මීමා පඳුරට බයයි. පිටේ වනේ නැත්තම් ඕනේ පඳුර කෑනවා. බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා පාණිනාමි වනේනාස විසං අන්වාගමේති කියලා. අතේ තුවාල නැත්තම් ඒ අතින් වසහටගෙන ගියාට මොකුත් වෙන්නේ නැහැ. තුවාල තියෙනවනම් වසහත ගන්න යන්න එපා. ඉතින් අපිට අර තුවාලේ තියෙන්නේ සද්ද පැත්තේ නම් ඒ පැත්තේ දේවල් අත ගාපු ගමන් විස බීජ. හැබැයි හිතුවිලි වේදනාවේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පැත්තේ තුවාලේ නැහැ. ඒ නිසා අපිට තියෙන තුවාලේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් නම් අපිට තේරෙවි දැන්ඩ 180ක් විතර අපි නිවන් දැකලා තියෙනවා. කට්ටිය හොල්මක්. කට්ටියට කියන 110ක් තිබ්බත් ඇති නිසනවනේ නිවර්ණ ගිනියන තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එක එකක් දන්නේ උපත්තිම මනුස්සයා නිවන් දැකලා තියෙනවා. වර ඉද්දෙන පැත්තක් තියෙනවා. උට කිප්පෙන පැත්තක් තියෙනවා. අන්නේ ඒක අහුලා ගන්න මේ භාවනා කරන්නේ. මම වැඩියෙන්ම කිපෙන්නේ මොකේද? කෙලස් කියන්නේ කිපෙනවා කියන්නේ. මම වැඩියෙන්ම බය මොකටද? අන්න ඒකට නැවත නැවත එන්න දීලා ඒ මම ළඟ භාවනා කරන අය ළඟින් අනික් එකනට ඒක ආවට එයාට බයක් නැහැ. එයා බය වෙන්නේ වෙන එකට. ආන්නේ මේ බව දැක්කනම් සාමූහික භාවනා කරන අය අතර සමගිය තියෙනවා නම් හදා බෙදා ගැනීම අපිට පෙරෙයි. අපි දුක් ගන්නේ අපි කරදර ගන්නේ අපි අහුල ගන්නලද අපි වෙහෙන් තෝරලා බේරලා ගන්න කරදර වගේකට. ඒක අපි අනුන්ගේ දෙයක් විදිහට මේක දැකලා ඕ මන් දන්නවා මයට මට දෙන හිතවිලි ප්‍රශ්නේ. ඒකම බලනාසුලෝ භාවනා කරුවොත් අපිට තේරෙවි මේ වෙලාවේ සද්ද ඇවිල්ලා ගියාට වේදන ඇවිල්ලා ගියාට ඒක නඩුවක් නෑ එතන කේස් එකක් මොකක්වත් නෑ. ඒ වේදනාවෙන් ඒ සද්දෙන් අපිට කෙලෙස් ඉපදිලා නෑ. මම ඉස්ලාම ගිය වෙලාවේ කැන්ඩි බුද්දිස් ඇසෝසියේෂන් එකේ දැන් මේක හැමදෙරු භාවනා වැඩසටහනක් කරනවා. මම නිකම්ම නිකන් ගොරකෑ මොනවක්වත් දන්නේ. ඔය ගිහිල්ලා ඉඳගෙන හිටපන් කිව්වා මට පුදුම වයයි ඉඳගෙන ඉන්න බෑ. මොකද මේ ගායනේ දඟලනවා. ඉතින් තකරම් වහලයක් තිබ්බේ ඕකට ඇවිල්ලා කප්ටෙක් වැහුවා. සටපටන් සටපටන් ගාලා උගේ අර නියපොතු වැදිලා ඊට පස්සේ වුණාට පස්සේ ධම්මික හැමදෙරු ඇහුවා මේ භාවනා කරන අතරමැද කප්ටෙක් වහන කී දිනකටද ඇහුනේ කියලා. එතකොට තමයි සමහරෙකුට තේරුනේ කන් තිබිලා තියෙනවා කපුටත් ගිහිල්ලා තියෙන ඇහිලා නැහැ. සමහරෙකුට ඒක ලොකු කලබලයක්. මාත් කල්පනා කරලා බලලා ඇහුණාද නැද්ද කියලා මට ෂුවර් නෑ. ඇහෙන්න ඇති හැබැයි මං ගණන් අරගන්නේ නෑ. ඇහිලා ඇහිලා තියෙනවා. ඒකෙන් කිපිලා නෑ. ඒකෙන් ඇවිස්සিলা නෑ. හැබැයි මේක භාවනාවට අදාළ දෙයක් කියලා. මේ කරදර ආවට කරදර Tamange ඇඟ පිටට දාගන්න එක අපි උවමනාවෙන් කරන දේ නිසා අපි මේ තාකල් විඳලා තියෙනවා නම් කරදරව හරියටම දැනගෙන අරගෙන කාලා තියෙනවා. ඒ නිසා කියනවා බෙදාගෙන කාලා තියෙනවා, ඇදගෙන නාලා තියෙනවා. මෙතෙක්කල් විඳවලා තියෙන හැම එකක්ම බෙදාගෙන කාලා තියෙනවා. ඇදගෙන නාලා. ඒක ලියලා අල්ලපු ගෙදර පරට්ටියට බයින. ඔය ඕකි තමයි හුණියම් කරලා ඔක්කොම සීරම කරලා තියෙන්නේ කියලා බයින. නැත්තම් ආණ්ඩුවට බයින. නැත්තම් වැසට බයින. ඉතින් ඒ නිසා හිතනවා ඔය අල්ලපු ගේ පරට්ටි මැරුවොත් වැඩේ හරි. ආණ්ඩු මාරු කරොත් වැඩේ හරි. වැස්ස වැස්ස නැත්තම් වැඩේ හරි කියලා ඉතින් සැලසුම් ගහනවා අද තියෙන ජාත්‍යන්තර UNICEF එකේ දාවල සැලසුම් බලන්න WHO එකේ සැලසුම් බලන්න World Organization බලන්න සැලසුම් හදන්නේ මේ එකෙකුටවත් ඔතන ඉන්න එකෙකුටවත් බයලජ්ජත් නැහැ. උන් දන්නේ මේ මගේ සැලැස්ම මයි ළඟයි තියෙන්නේ. බෙදාගෙනයි කන්නේ කියන කියන්නේ කියනනම් ඔය ජාත්‍යන්තර සමිති වලට මොකද වෙන්නේ? ඔව් වගේ එක දශම ස්ථානක වෙනසක් කරන්න පුළුවන් දුන්ගේ තියෙන ජඩ සැලැස්ම වල ක්‍රියාත්මක කරන මිසක්ක. පිටින් මොනව කරන්නද? මේ අපි ඊළඟන කනවන අපි ඊළඟ කන්න නැති වුණොත් ඒක නිවන නම් තමන් ඒක තේරුම් අරගන්න බුදුරජාණන් ශාපි ළඟට ඇවිල්ලා කොච්චර අනුකම්පාවෙන් කියලා දෙනවද? කාටවත් හේතු කරන්න එපා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනා නෝච පරන්දයි. ඔබ ගමේ හිටියා වේවා අරඤ්ඤේ හිටියා වේවා සැප දුක්ඛාවට අරයට මෑට හේතු කරන්න යන්න එපා. ඒක නිහිනයි තුච්චයි. උඹේ තියෙන කොන්දපණ නැතිකම. වැරද්ද උඹේ අතේ. පුසන්තිපස්සා උපදින් පටිච්ච අනුපදින් නිරූපදින් කේන පුසෙයියුම් පස්සා. උඹ ළඟ උපදි සම්පatti උපදී තියෙනවනම් පිටේ වනේ තියෙනවනම් උඹට ඉද්දෙනවා. පිටිවන්නේ නැත්නම් ඉදෙන්නේ නැහැ. ඒක මේ කවුරුත් කරපු එකක් කියන තමයි අපිට ඉතිහාසය උගන්වන්නෙත් ඕකේ, භූගෝලය උගන්වන්නෙත් ඕකේ, රසායන විද්‍යාව උගන්වන්නෙත් ඕකමයි, භෞතික විද්‍යාව උගන් හැම විද්‍යාවෙම කරන්න හදන්නේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න හදනවා. එතකොට අපි ਸਰබලධාරී දිව්‍යඥාන්සේගේ බලාපොරොත්තු වෙනවා විවේකී, නිවන, විමුක්තිය. නැත්නම් සල්ලි වලින් බලාපොරොත්තු. එහෙම නැත්නම් සුඛෝපභෝගී දේවල් වලින් බලාපොරොත්තු. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අපි අර රිලව් බඩ බඳගෙන යනවා වගේ පැන පණී අත්ෙන් අතට කෙලින්ම නිවනට ඩෝංගාලා මෛත්‍රී බුදුහාමරවිල්ලා කියලා හිතානේ. දැන්නත් මේ වෙලාවේ කොහේ හරි ඇතිනේ මෛත්‍රී දැන් ඒ හාමුදුරන් බුදුහාමරණ කියන්නේ මත්නේ බෝසත්ත්වය කියන්නේ නාත දෙයියෝයි කියලා. ඊ නුවර පැත්තේ නාත දේවාලයකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෝ ඉන්න තැන. මහායාන බුද්ධාගමේ මේ සලකන සලකිල්ලක් උන්දට හු. ඒ කියන්නේ මේ ගෞතම බුදු සාසය උලන් ගිහිල්ලා ඒකේ තමයි බඩු තියෙන්නේ. අපේ සැලසුම් බලන්න නාරද හාමුදුරුවෝ කියනවා වජිරාරාමේ හිටපු මේ මිනිස්සු හරීම කැමති මේ දිව්‍යන් වහන්සේ ලෝකෙම ඇව්වයි කියන්නේ මං කලුනේ මගේ දෝෂෙත් නෙමෙයි මේ දෙයියන්ගේ සංග්ලාස් දාගෙන ඉඳලා තිනවා මවන වෙලාවේ ඒකයි නැත්තම් මේ මට එහෙම කලු වෙන්න ඕන කම නැහැ. මේ මට අද කෙල වෙලා තියෙන්නේ මේ දෙයියෝති වැරදිලා වයර් මාරු වෙලා නැත්නම් මම හොඳ එක්කනා. ඉතින් කවුරුවක්වත් කියන්නේ නැතුළු මේ හදිසියෙද මිනිස්සයා තමයි දෙයියෙක්ම වාගත්තේ මේ කතන්දර කියන්නේ කියලා. දෙයියෝ මිනිස්සයා මැව්වයි කියන්නේ හරීම කැමති කට්ටිය. ඒ මනුස්සයා තමයි දෙයියෙක්ම වාගත්තා. Tamange අඩුපාඩු කිරීම අප්සෙට් වෙනවනම් ඒක දෙයියන්ගේ ද්වේෂය නැත්තම් දෙයියන්ගේ අනුකම්පාව කියලා දාන. දැන් අපේ කර්මෙ තියෙන්නේ බුදුහාමුදුර අපිට දෙයියෙක් දුන්නෙත් නැහැ. අපිට ඒ නිසා අපේ කුණු බහන්න බාල්දියක් නැහැ. උදාහරණ කියන්නේ උඹම බලාගන්න. උඹ කරගන්න දේ උඹ. ඉතින් ඒතකොට හිතනවා බුදුහාමුදුර ඇදහුවට කමන්නේ ප්‍රශ්නයක් නැහැ. පන්තල වටේට පල් මේ දේවාල ටිකක් තියන කතරගම දෙයියෝ ගාවට ගිහිල්ලා පොඩ්ඩක් මේක කිව්වොත් උන්දවත් අපිට මේ අනුකම්පාවක් සුමන සන්දේ යහමඳුරු එහෙම නැත්නම් විෂ්ණු දේවාලි ඒ හැම පන්සලක් වටේම තියෙනවා සිවකෝවිල් මොකද බුදුරජාණන්සේ මේ කාමභෝගී දේවල් ඉල්ලුවට දෙන්නේ නැහනේ ඒක නිසා අපි ඊ වෙනුවට කවුරු ඒජන්ට් කෙනෙක් දාගලා තියාගන්න බුදුහාමුදුරන පල්ලෙහා ඉන්නේ ඒකට ප්‍රශ්නයක් නැහැ දැන් දෙයියන්ට දුන්නාට ගමන්නේ ඒගොල්ලෝ අපේ බබ දුවට බබේ කම්ම කරලා දෙන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ කිව්වනේ දෙයියන්ට කිව්වොත් නම් ඔන්න නැබාත ගාලා බබෙක් දෙයි. ඒ නිසා අපි දෙයියෝ මවනවාද දෙයියෝ අපි මවනවාද කියලා බැලුවොත් අපිට ඕන දෙයක් මවන්න පුළුවන්. මේ භාවනා පැයක් කරනකොට කොහෙදෝ යන සද්දයක් කලන අපිට කෙලෙසක් මවන්න පුළුවන්. කොහෙදෝ යන හිතවිල්ලක් කලන කෙලෙසක් මවන්න පුළුවන්. කොහෙදෝ යන වේදනාවක් කලන කෙලෙසක් මවන්න පුළුවන්. ඒ නිසා ਸਰබල ධාරිත්වයේ තියෙන අපි අත. ඒ බුරිදත්ත ජාතකයේදී ਸਰවචන්නාංශේ ආත්ම ගානකට ඉස්සලා Hindu බ්‍රාහ්මණ පවුලක වැඩිමාල් සහෝදරෙක් විදිහට ඉන්න ඉතින් අම්මා කියනවා මෙහෙම බෑ කැලේට ගිහිල්ලා ඒ තපස් ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ කැලේට ඵලයන් කියලා. ඊළඟ මෙයාට බත් මුලකුත් බඳලා දෙනවා, කහවණු ටිකකුත් දෙනවා, ගින්දරකුත් දෙනවා. මේ ගින්දර නිවා ගන්න තහනම්. මුළු පිටිගකටම ඒ ගිනි පූජාව කරන්න ඕනේ. ඉතින් සත්තු කපලා දෙන්න ඕනේ. ඉතින් වැඩ කරන ඉතින් මෙයා කාලයක් යනකොට මෑට අවශ්‍ය වෙනවා මේ හරකෙක් කපලා පූජාවක් කරන්න. අස්වමේධ යාග, ඔය ගාවමේධ යාග කියලා එක එක යාග තියෙනවා. ඒක ගිහිල්ලා බලනකොට හරකෙකුත් හොයා ගන්නවා. ගෙනලා බැඳලා බලනකොට ගින්දර නිමිලා. දැන් වගේ අලියාගෙන පෙට්ටි සූර්යාගෙන පෙට්ටි නැහනේ. ගිනි ගාන දණ්ඩක් ගාලා ගාලා ගාලා ගාලෝනේ ගින්දර. ඊට පස්සේ ආ කරන්නේ හරක බැඳලා ගමට යනවා ගින්දර ගේන්න. ගොඩක් වෙලා යනවා. ගින්දර හොයාගෙන එනකොට හොරු ඇවිල්ලා හරක කාලා නැට්ටයි. අං දෙකයි විතරක් තියෙනවා. ඒකට මේ තරුණයා කියනවා දෙයියන්න කතා කරලා තුගේ අම්මට යකෝ තොටගෙන ආපු හරක තොට බේර ගන්න බැරි නම් මං එනකම්. ඈ උඹට කොහෙද තියෙන්නේ මේ සරබලධාරීත්වය? මේ මම ගින්දරට ගියනකන් තොට බැරි වුණා මේ තොට ගినాපු හරක බේර ගන්න. අනේ තොට එන ගහපිය කියලා අර දෙයයන් හොඳට බැලතෝගේ ඇස් කුරුබ්බගෙට දෙක වගේ තියෙන ඇස් දෙකට එන ගහපිය යකෝ කියලා අතහැරලා දාලා කියනවා බුදු විලා කියනවා මේ දෙයියෝ නම් මේක මැව්වේ. තියෙන හරියක් තියෙන දුක නම් ඌට මැවුම්කාරයා කියනට වැඩිය හොඳයි විනාශකයි කියන එක. මවල තියෙන හරියක් මවල තියෙන දුක. මේ මෝගේ වහයට පුළුවන් වුණානේ මේ චාටුව සහ බොරුව නැතිව මවන්න අඩු ගන්න මේ ලෝකේ. මෙහුම් කාර්යය තමයි මවන හරියක් අපි මවන්නේ ചാටුව. අපි මවන හරියක් මවන්නේ ෂටකම. මායාවී ගතිය. ඒක හොඳට පේනවා ක්‍රියාකාරකම් අතර කරලා මොන හරි වෙන දේ දිහා බලන ඉන්නකොට අපේ හිත নানা ප්‍රකාර ගොඩ පෙරක දෝරුකම් අර සැලසුම් මේ යුතුයකම් මේ දේවල් කරන හැටි දිහා බලනකොට පේනවා ඒ කරගන්න ඒ මවණ මැවිල්ල තමයි බුදුචාන් කියන්නේ ගෙවල් හදනවා කිය. ගෙවල් ඇදිලා සිද්ධ වෙන්නේ අම්මගේ බඩේවත් හම්බ වෙන වෙලාවවත් නෙවෙයි. අපි යම් වෙලාවක ආස්වාද ප්‍රසවාස සංසිඳන හොඳට වාඩිලා බලන්නේ මොනවාක් සැලසුමක් නැතුව ඉන්න වෙලාවේදී අපි කල්පනා කරන අතීතය ගැන අනාගතය ගැන අරයා ගැන මෙයා ගැන හැම දෙයක්ම අලුත් භවයක් පවරනවා. යාච චේතනා යංච පත්තනා චේතනා පකප්පන අනුසේ. මොනවාක්ද ඉතින් මේ කරන හැම චේතනාවක්ම අලුතෙන් භවයක් ඇති කරනවා. හැම ප්‍රකල්පනාවක්ම අලුතෙන් භවයක් ඇති කරනවා. හැම අනුසයක්ම වවනවා. ඒ නිසා දෙකක් චේතනා ප්‍රකල්පනා කියලා කියන්නේ අපේ සම්ප්‍රදාන කුල කල්පනාවල් ටික. ඒක හැම වෙලාවෙම භවේ මවනවා. අපි සම්ප්‍රදාන කල්පනාව දැකලා ඒක තකතිරු දෙයක් බව තේරුම් අරගන්න. මේක හිතුවත් කල්පනා ආවත් ඒක මම නෙවෙයි පුරුද්දට කියන දෙයක් මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියනවනම් ඒ චේතන වලට පණෙන්නේ ඒ චේතන එහෙම ලත්තන ලොප් වෙලා යනවා අජාතං අභූතං අකතං අසංකතං. ඒ චේතනත් එක්ක දිගට කතන්දර ගොතන්න යන්නේ. ඒ හිතවිලි එනවා ඒන හිතුවිලි එතන මෙතන මේ යනවා හරියට වක්කඩකින් වතුර වැක්කෙනකොට මතුවෙන මතුවෙන පේන බුබුල දුර නොගින් එතන බිඳිලා යන්නේ. ඒකේ චේතනා එනවා ඒ ගැන කතන්දර කරන්න යන්න එපා. කතන්දර හදන්නවත් මොනක්වත් කරන්නේ මේ හිතවිලි එනවා යනවා. ආන්නේ විතර බලන්න හිටියොත් බලහිනවා කියන එක අමාරුයි. ඒක තමයි අපිට ඉන්න බැරි දේ අපිට තියෙන ගාය තමයි අපිට තියෙන මේ නැහැදිච්චකම තමයි. ඒක දිහා බලන්න මොනවාරි කරන්න තියෙනවා. කරන්න නැතුව බලාන ඉන්නවා නම් හැම ප්‍රසආසයක් හමාරෙදී මේක අල්ලන්න ඕනේ. අල්ලගෙන එතන යමක් නොකර ඉන්න පුළුවන්. හැම ආස්වාසයක්ම නිමාවේ. හැම වමක්ම නිමාවේ. හැම දකුණක්ම නිමාවේ. හැම හිතවිල්ලකම නිමාවේ. හැම වේදනාවකම නිමාවේ. හැම සද්දෙකම නිමාවේ. අපිට හම්බ වෙනවා තැනක් අලුතෙන් දෙයක් ඇති නොකර සිටීමට, يعني හිතාමතා කරන, يعني සසංකාරික දේවල්. වෙන දෙයකට වෙන්න ඒ නිසා සරුවචන් සඳහන් කර තිනවා සබ්බේ සංඛාරා දුක්ඛා. මොකක් හරි සංස්කරණය කරා නම් සංකත නෙවෙයි කත වෙනවා. එතකොට අසංකත නෙවෙයි සංකත වෙනවා. දුකයි. අජාත අභූත දේ අකත අසංකතව තියන්න පටන් අරගත්තොත් අපිට පේනවා අලුතෙන් අපි සංස්කාර නොකර සිටීම තමයි අපේ හික්මීමේ අන්තිම අමාරු දේ. ඒක හික්මිලා නැතුව සංස්කරණය කරත් මේක මමයි කරේ මට විඳින්න වෙනවා මේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි වෙන කෙනෙකුට මේක විඳින්නත් බෑ කියලා ඒක බාර ගන්නවා නම් ඒකත් ලොකු පෞරුෂත්වයක්. මම හිතන්නේ මෙච්චර වැරදුනා. වැරදිච්ච ප්‍රමාණය දන්න. එහෙම නැත්නම් රාත්තල් ගන්න ගන්න. පොත් බැීමක් කරනවා. ඒතර අපි කාටවත් ගිහිල්ලා කියන්නේ ඇයි හද්ද කියන්නේ මට මේ නිකන් හිට මිනිහට මට මෙහෙමුනේ කියන්නේ යන්නේ නැහැ. මේ කරපු දෙයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක මහා පාවොක්සයිඩ් සංසි කියනවා කවුරු හරි පිළිගන්න කැමති නම් මේ මම කරපු දෙයක් ආවේ කියලා ඒක හරියට නයික් ඇහුවට පස්සේ ඒ ණයට ප්‍රතිවිෂ දූපාව ණය විස යනවනේ. ඒ මේ කර්මය බාර ගන්න එක හැම එකෙදීම නෙවෙයි ඒ හිතාගන්න බැරි දෙයකදී මේ කර්ම ශක්තියක් වෙනද කියලා බාර ගැනීම ප්‍රතිවිසක් වගේ කියලා කියනවා. වෙන්න පුළුවන්. උනා කෑ ගහන්න එපා. ඔක කවුරුත් කරපු දෙයක් නෙවෙයි උඹම කරපු දෙයක් ඔය ඇවිල්ලා තියෙන නිසා ඔක ඉවසාගෙන ඒකට හිත නරක් කෙරුවොත් අලුතෙන් කර්ම රැස් වෙනවනේ. විවේචනය කරොත් ඒ නිසා බුදුන් පඬිස්සංශ කියන යෝගාවචරය කියලා කියන්නේ පරම කර්ම ගෙවෙනකොට ඒකට හිත නරක් නොකරගෙන අලුතෙන් කර්ම රැස් නොකරගන්න ඉන්න එක තමයි තපස ඒක තමයි අපි අන්තිම අපේ හිරික්මීමේ අන්තිම එක තමයි අපිට කවුරුහරි අසාධාරණ විදිහට බයි. ඉතින් අසාධාරණ විදිහට ගහන. අසාධාරණ විදිහට ඒක දැනගන්න ඕනේ දැන් හොඳට මගේ පරණ කර්මයක් ගෙවෙනවා. මේකේදී හිත නරක කරගන්න. කොහොම යන්න අරින්. එහෙම නැත්නම් බුද්ධ මිත්‍ර ස්තුති කරන්න හදලා. ඉල්ලන දෙයක් දෙන්නම් කියන. ඒක දැනගන්න ඕනේ මේ පැහෙන්න එපා. ඕකට ආසාවක් ඇති වුණොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ওই බැනිල්ලයි ওই ස්තුතිය දෙකම එකයි. ඒක වෙන්න අරින්න. මේකේ ලකුණක් ඉතුරු නොකර ඔකට යන්න අරින්න. ඒකෙන් කතන්දර ගොතන්න යන්න එපා. අපිට පුළුවන් ද මේ ටික අපේ දරුවන්ට උගන්වන්න. අපි මේ තරඟ විභාග වලට තියලා මේ දරුවෝ අවුරුදු 5 ඉඳලා මේ නටවන්න නැටවිල්ල අහස් කූරේ පසර වෙලි තියලා පත්තු කරලා උඩාරින්න වගේ චූස් ගාලා ඩෝ ගාලා පුපුරු. අපි හැදෙන්නේ නැතුව මේ සිද්ධ වෙන දේෙන් නිකන් කතන්දර හදන්න යන්න එපා. ඔය තිද්දි වෙන්නේ කර්ම හේතුකල ධර්මයකට වෙන දේ වෙන්න අරපයි. ඒකට කරන්න දෙයක් නැහැ. වෙච්ච දෙයට එන්න සීරද කියලා දෙමලෙන් කියන. මේකට කනගාටු වෙන්න හරි ස්තුති වෙන්න ගියොත් උඹ අලුතෙන් කර්ම ධාරාවක් රැස් කරනවා. ඒක නතර කෙරුවොත් අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං ආකාරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනපුනං ආකාරං දිට්ඨෝසි. සිද්ධ වෙච්ච දෙයට මනාපමනාප පහළ වෙන තැන අලුතෙන් ගේ හැදෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට ඉතින් සෝරි තමයි. එතකොට නියපොත්තෙන් කන්න වෙලාව ගිහිල්ලා ගේ හැදිලා. දැන් කරන්න තියෙන්නේ මට කවුරු හරි බනිනවා මට ස්තුති කරනවා ලාභ සත්කාර යසස අයස සැප දුක හොඳ නරක. ඔය අටම එනකොට හිත සලා ගන්නතු ඉන්නවට කියනවා නොසලෙන මනස කියලා. ඒකට බුදුරජාන්සේ ලස්සන වචනයක් දානවා අතම්මයතා කියලා. මේ වචෙන් දෙවියන් කටුකුරුද ස්වාංශේ එනකන් කවදාකවත් අර්ථයක් දීලා තිබුණේ නැහැ. අටුවචාන් වහන්සේලෙම අනම්මන කරවචන කටුකුරුද ස්වාංශේ කිව්වා තම්මේතා කියලා කියන්නේ ඒ ඇතිවෙන ස්තුතියත් එක්ක මේක මම මගේ ස්තුතිය මමයි කෙලිකාරයා කියලා ඒයින් ඒ සන්තෝෂයෙන් උදම්මනවා. තද්මය සතුටින් සතුට වෙනවා. දුකින් කනගාටු වෙනවා. ඒක තමයි පෘථග්ජනයන්ගේ හැටි. නමුත් සතුට ආවත් දුක ආවත් තම්මේ නොවි මේක මේ හේතු බල ධර්මයක් තියෙන. ඕකට සැලෙන්න එපා. අතම්මේතාවයට යන්න පුළුවන්. ඒකට කියනවා තපස තාදී ගුණය කියලා කියනවා. නොසැලෙන මනස කියලා කියනවා. ඉතින් নানা ආකාර ධාරාවල් ගලද්දී තමන් ඉහෙලට පීනනවා. ලාභ සත්කාර වලට, කීර්ති ප්‍රශංසා වලට, හරි වැරදි වලට, සැපට දුකට සැලෙනවා තමයි. සැලෙනවා තමයි නමුත් ඕගෙන ඉච්චරම දඟලන්න එපා නොසලී ඉන්න පුළුවන් අත්තිබික්ක වේ අජාතං අභූතං අකතං අසංකතං මහණීම නොසලී ඉන්න පුළුවන්කමක් තියෙන නිසායි මම උඹලට කියන්නේ මේ සැලෙන ගතියට කෙලවරක් තියෙනවා නිවනක් තියෙනවා එතනයි ගේ හදන තැන නතර කරන තැන එතනයි නියපොත්තෙන් කඩලා දාන තැන ඒ නිසා පොඩි පොඩි දේවල් එනකොට හොඳට හුස්ම හම්බුණා කියලා සතුටක් ආශ්වාස ප්‍රශ්වාස හම්බුනේ නෑ කියලා කනගාටු ඔය හම්බුණත් නැතුණත් හුලන්නේ හම්බුණත් නැතුණත් හුලන්නේ ඊට ශානපණි දැකලා මුල මැදාක දැක්කනම් සතුටා අනේ මට මුල විතරයි දැක්කේ අග දක් ගන්න බැරි නේ අයියෝ අයියෝ බෑනකෝ අග දක් ගන්න බැරි නේ ඉතින් ආය අඬන්න පටන් ගන්නවා ඕම්ම ගන්න බැරුව යන මොකද මේ අග දැක් ගන්න බැරි වෙන නැත්නම් ආශ්වාසය දැක්ක ප්‍රශ්වාසය දැක්කේ නැහැ දැකපුවාම උදම්මන නොදකපුවාම අඬනවා මේ ඒක හැටි තමයි අන්න ඒක පොඩ්ඩක් දැක්ක මේ හුලං ඔය නිවන කොම හුස්ම ගන්න නිවන නෙවෙයි ඒකට මේ පොඩි ටූල් එකක් විතරයි. ඒකට කලබල වෙන්න එපා. එහෙම තමයි වෙලාවක ආසාද පේනවා, වෙලාවක ප්‍රසාදේ. වෙලාවක මුලැඳාග තුනම පේනවා, වෙලාවක පේන්නේ නැහැ. ඒක තව ටිකක් වෙනස් වෙනවා. ඕගනෝ කතන්දර ලියන්න දඟලන්න එපා. මේ වගේ පුංචි පුංචි දේවල් වලට අපි නොසැලෙන මනස හදාගත්තා නම් කමඨාන් වාර්තා 180ක් කැපිලා යනවා ඒක. කමඨාන් වාර්තා තියෙන්නෙම ඔය කැස්සටයි කිඹිසටයි වැස්සටයි වැස්සටයි ගිලියවන එව්වනේ. ඔය ගණනක් ගන්න ටිකක් වෙලා ගියම ඕනේ ඉඳපු ගමන් ඩක්කලා ආන තියෙන අම්මා මලයි කියලා. යම්මා. ඒ බුරුමේ හිටියලු හාමුදුරු කෙනෙක් ඕනම කෙනෙක් මරණය සිද්ධ වෙලා අම්ම මැරිච්ච වෙලා අඬන වෙලාවයි ඒ හාමුදුරු ගිහලා කිව්වොත් බණක් දෙනවලු කට්ටියට වහාම දුක නැති වෙන්න. ඉතින් බුරුම රටේම ප්‍රසිද්ධ වුණාලු. මරණයක් වෙච්ච ගමන් ඒ හාමුදුරු ගිහලා බණක් කියනවලු අවස්ථානුරෝහිත. ඉතින් ඔහොම හදිසියෙ හාමුදුරු ඈතක බණ කිය කිය ඉඳද්දි පණිවිඩයක් අහලු හදිසියෙම ගෙදර එන්නේ කියලා බැලින්නම් හාමුදුරන්ගේ අම්මා මැරිලා. දැන් මේ හාමුදුරුව ඇඳ බලන අඬ ඇඳ බදාගෙන අඬනවලු අඬනවලු අඬනවලු මොන විදියෙන්වත් නැත කරන්න බෑ. ඉතින් දායකයා ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් ඇවිල්ලා ඉන්න ඔබ වහන්සේට මේ ආරාධනා කරන්න මේ බණ කියන්න. දැන් ඔබ වහන්සේ අඬන සද්දේ මිනිසුන්ට ඇහෙනවා. දැන් ඔබ වහන්සේ මේ අඬන කට්ටියට අඬන්නේ නැති වෙන්න බණ කියන ආමුදුරෝනේ විශාල සෙනගක්. මම තමයි මේ ආරාධනා බාරගන්නේ. ඒ නිසා මේක පොඩ්ඩක් ඇඬුවට කමන්නේ කෑ ගහන්න එපා. කට්ටියට ඇහුනොත් මේ ඉවරනේ බිස්නස් එක කියලා. ආන්රෝ ලූසල ගියලු බලපො මේ මගේ අම්මනේ කිව්වා. තෝපේ අම්මා වැඩට බණ කියන්න මට පුළුවන්. මේ මගේ අම්මනේ ඔන්න අපේ බන. ඔන්න අපේ බන. අපිට අනුන්ට කීත හැකි ওই හුස්මට කලබල වෙන්න එපා. අපිට හුස්මක් නැති වෙලාවල අපි කොච්චර කලබල වෙනවද? ඒක අපිට කෙලින්ම කියන්න පුළුවන් නම් මෙහෙම තමයි අනුන්ට කියනකොට නම් ඕක බොහොම සුප්‍රබුද්ධව කියන්න පුළුවන්. අද ලංකාවේ බණ කියන හැම හාමුදුරුවෙක්ම ඔච්චරයි. මොකද එයාට සිද්ධ වෙච්ච දවසේ මොකද වෙන්නේ? අනේ එදාට පේනවා එයා මේ වතුරට බැහැලා පීනන කෙනෙක්ද නැත්නම් ගොඩ පීනන කෙනෙක්ද කියලා. එනිසා ඒ සඳහා කරන අඬ අඬ හරි කමන්නේ පැටලි හැප්පිය කමන්නේ අපසපට දුකට වැනි වැනි හරි කමන්නේ මේ බුදුහාමුදුරු දේශනා කරපු අවසාන කෙලවරේ තියෙන මේ අතම්මේතාවය. తాදී මනස නොසැලෙන බව. මේ නිවන් ලැබුණා කියලා පාටි දාන්නවක්වත් නොලැබුණා කියලා වහකණ්ඩවක්වත් නෙවෙයි. එහෙම වෙනවා තමයි. මෙන්න මේක කමට අනුසුද්ධ වුණා නම්. එහෙනම් අපිට තේරෙන්නේ අපි මේ ලෝකෙ දැන් සිදුවෙන හැම දෙයකම අඬන්නේ නැහනේ. ඒ ඇමරිකාවේ තියෙන ප්‍රශ්න දන්නේ නැහැ. ඒව අපිට අජාතං අකතං අසෝ අජාතං අභූතං අකතං අසංකතං දන්නේ නැහැ. ඒ වාගේ මේ ලංකාවේ වෙන එකටත් නැත්නම් මට වෙන එකටත් අච්චිට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන වගේ බුදුරජාණන් කියනවා එහෙම එකක් තියෙනවා මාන්නේ අත්තිබික්කවේ අජාතං අභූතං අකතං අසං උඹලටම තේරෙයි අපි සූපෙට කලබල වෙන වෙලාවේ සද්දෙට කලබල වෙන්නේ නැහැ ඉතින් රූපය ඇවිල්ලා කලබල කරන වෙලාවේ ශබ්ද නැති බව සතුටු වෙලා මම රූපයට කලබල වෙනවා කියලා දන්නවනේ. ඒකේ එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා දන්නවනේ අන්න කීතගේ මාර්ගයට වැටලයි. ඒ වගේ දවසක තේරෙවි මේ ලෝකයට නෙමෙයි පෙන්වන්නේ අපි. මේ අනුන් පිටවන්ට නෙමෙයි මලකවල වල අඬන්නේ. තන්නේ කර බොරුව. මොකද මං කරලා තියෙන නිසා මං දන්නේ. මේ කට්ටියට බේන්න මට මේ හැඟීමක් තියෙනවා කියන්නේ. එහෙම ගන්නෑ. ඒව ගන්න ඔය සත්තුන්ගේ මේ මොනක්වත් එහෙම එකක් ඇත්තේ නැහැ. ඒ වගේම දැන් අපි දැන් අපේම කිට්ටු අන්තෙක් මැරෙන්නේ ඉන්නවා මැරෙනවා මොකක් හරි කියලා ඉතින් සැලෙනවයි කියන්නේ. දැන් ගියාත්ම අපි බර ගන්න දාලා අවිල්ලා ඉන්නවනේ. ඒගොල්ලෝ දැන් මේ වෙලාවේ මැරෙනවා ඇති. ගාලල්ල. ඒ ගන්න මේ දැන් මේ ඉන්න අම්මා තමයි අම්මා. ඒක නිසා කියනවා අපාර වූ මේ සංසාරේ මගේ ඔබේම පිය වේවා මගේම පුතු වේ ඔන්න මොකද්ද සින්දුවක් තියෙන. අර දුක් ටික හේම යත් එක්ක අරගෙන යනවා. ඒ නිසා අපි අපේ වැඩ කරනකොට අපිට විශාල ලෝකයකට අපි මෝඩකම නැත්තම් නොදැනුවත්කම දාගෙන තමයි ජීවිතේ එහෙම එකක් තියෙනවා. මතුවෙන දේ හරියටම අල්ලලා දැන් මගේ සැලෙන්නේ මේකට. ඒක මගේ කමටහන වෙනවා. ඒක දිහත් ওই විදිහටම නොසලින මනසක් ඇති කරගන්න පුළුවන් බව තමයි තපස කියන්නේ. ඒක තමයි తాදී මනස කියන්නේ. තමයි අතම්මේතාවය කියන්නේ මයි ළඟ සෑහෙන එක තියෙනවා. දැන්ට ඉද්දෙන කිප්පෙන සැලෙන දේට පුළුවන් තරම් බලලා නොසැලී සිටීමේ හැකියාව තමයි අපි අවුරුදු 2600ක් පුරාවට ආව ආර්යයන් වහන්සේලා ඇති කරපු પરම්පරාව. අපි සෑහෙන දුරට ගිහිල්ලා ඉන්නේ ඒකේ. අපිට තියෙන මේ පාර්ධිගෙම ඉදිරියට යනවා මිසක් කියලා මේ මාර්ග ඥානය කියන්නේ බල ඥානය කියන්නේ පිටරටින් එන්නේ නැවෙන් ගේන එකක් නෙමෙයි. එනතන මරණයෙන් පස්සේ වෙන එකක් නෙමෙයි. දැනවත් අපි ළඟ තියෙනවා. අන්න ඒ ගතිය තවදුරටත් වැඩි කරන්න නම් සරල උපදේශය තමයි දේවල් කරන්නේ නැතුව වෙන දෙයකට ඉඩ දෙන්න කියන එක. ස්වභාව සිද්ධියට ඉඩ තියන්න. මේ නිසා ටාවොයිසම් කියලා මේ චීනේ එහෙම නැත්නම් සෙන් බුද්ධ ආගමේ මුළු එකටම කියන්නේ ස්වභාව සිද්ධියට ඉඩ තියන. ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ සත්තු ජීවත් වෙන්නේ එහෙම. ගස්කොළන් ජීවත් වෙන්නේ එහෙම. ගංගාවල් ගලන්නේ එහෙම. ගින්න තියෙන්නේ එහෙම. ඉතින් ඒ වගේ අපි සිවා සිද්ධියට ඉඩ දෙන්න. එimhe සැලෙන වෙලාවක් આવොත් මතක තියාගන්න මේ තමයි කුප්පණ හැටි කෙලෙස් හැටි. ඒ නිසා සැලෙන දේ දැනගෙන ප්‍රසිද්ධ කරලා පුළුවන් තරම් ඒක අඩු කරගෙන යන්න පටන් අරගත්තොත් අපිට තේරෙවි දැනටමත් තියෙන එකක් මිස නිවන කියලා කියන පිටින් එන එකක් නෙවෙයි. මේ නිසා තමයි මේ ගැන හදාරපු ඒ අයිරිෂ් ජාති කාන්තාවන් ලියලා තිනවා born to be free. අපි මේ ඉපදිලා තියෙන්නේ නිදහස් වෙන්නයි. මේ අම්මා අල්ලගෙන තාත්තා අල්ලන ජාති අල්ලන බුද්ධ ආගම අල්ලගෙන නටලා බදා ගන්න ගියොත් ඒ අහුවෙනවා. බදාගත්ත කට්ටියගේ ඉතිහාසයක් තියෙනවා අපිට අවුරුදු 2600ක. හරි ගිහිල්ලා නැහැ. අපි මේ සීලේ නාමයෙන් සමාධි නාමයෙන් ප්‍රඥාවේ නාමයෙන් මෙතෙක් අල්ලාගත්ත අපේ රුචි අරුචිකන් ටික අපේ පෞරුෂත්ව ලක්ෂණ පුළුවන් තරම් ටික ටික ටික ටික දීලා දැම්මොත් අපිට තේරෙවි ගැටුමක් අඩු අසහනයක් අඩු ආතතියක් අඩු ලෝකයකට යන්න පුළුවන්. ඒක කවුරුත්වත් අපි වෙනුවෙන් කරන්න බෑ. අපි ඒ වෙනුවෙන් සෑහෙන්න දැන් කරලා තියෙනවා. සෑහෙන ඉදිරියට ගිහිලා තිනවා. මේ සම්ප්‍රදාන කුල චින්තනයේ විතරයි අපිට බරු බැඳා වගේ අපිට යන්න බෑ. නිසා නොදන්න ශේෂ්ත්‍රයකට යනකොට හොඳට මතක තියාගන්න දැන් මේක සිද්ධ වෙන දෙයක් නේ. කලබල වෙන්න එපා. නොදන්න ශේෂ්ත්‍රයකට යනකොට භාවනාව මේ සිද්ධ වෙන දෙයක්. භාවනාවෙන් එන එකක්. සතියෙන් වෙන එක. ඔක ඔයෙම බලනින්න මේ බලා සිටීම සඳහා කයත් ජීවිතයත් කැප කරන්න. ඒසා කියනවා සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ඕනේ නම් කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේ. ඒ නිසා වටියංගකට වාඩි වෙනකොට මේ හිතන්න මම මේ ගිය ගමන ඉදිරියට යන්න නම් මම නොදන්න තැනකට යන්න ඕනේ. අන්නේ නොදන්න තැනට යන්න බැරි අපි මේ කායයට සහ ජීවිතේ තියෙන ආසාව නිසා මම මේ කායයේ ජීවිතය බුදුන්ට පූජා කරනවා. ත්‍රිවිධ රත්නයට පූජා කරනවා. පූජා කළා පොඩ්ඩක් ඉස්සරහට යනවා වෙනකට වෙඩි. ආන්නේ මේ යන්න පටන් ගත්තාම තේරෙයි මේක උගන්වන්නේ බුද්ධ ආගමේ අර බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි. බාලදක්ෂ ව්‍යාපාරේ දන්නේ නැත්නකට යන උනන්දු කරනවා. ඒගොල්ලෝ කියනවා එතන හැඩ ගැහෙන්න හදන්න බලන්න. ඒ නිසා මේ මුළු ප්‍රතිපදාවම තියෙන අවස්ථාවට හැඩ ගැහිම තමයි. ඒ නිසා අපි මේ වෙනකොට මේ ගත කරන ජීවිතය අපිට ගොඩාක් ආදර්ශ ලැබිලා තියෙනවා. ඉස්සරහටත් මේ සම්ප්‍රදාන කූ චින්තනයේ කියන මේ බරු බැඳගෙන නැතුව ඒක කඩාගෙන ඉදිරියට යෑමක් තමයි යෝනිසමංසකාරදී තියෙන්නේ. ඒ නිසා භාවනාදී විශේෂම සීල සමාධිය වලින් ගිහිලා ප්‍රඥාවට ගියාට පස්සේ නුහුරු නුපුරුදු ලෝකයකට වැටෙනවා. අන්න ඒකෙදී ටික ටික ටික ටික ඒකට ගිහිල්ලා ඒකට සූදානම් වෙලා ගිහිල්ලා වැඩි වේලාවක් නැවත නැවත ඒ தත්ත්වය ගත කරන්න ගියා නම් ඒක ආර්ය ලෝකේ බව තේරෙයි. ඒක ආර්ය විවහාරයක තියෙන. මේ නూరుණු පුරුත්තනක් නෙවෙයි. අන්න ඒකට පපුව දෙන ගතිය. ඒකට අභීතව ඉදිරියට යන ගතිය තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මාර්ගයේ කාට හරි ඇති කරන ඒ අනුග්‍රහය හැබැයි ඒක කිව්වට තමන් ඒක අවස්ථාවේ හැටියට ඒක යොදලා කැප කරන්න ඕනේ. ඒ කැප කරන්න කරන්න කරන්න තමයි තේරෙන පටන් අර ගන්නවා. අපි මේ සම්ප්‍රදායන කුල කල්පනාවල වලින් අයින් සම්ප්‍රදායන කුල තියාගෙන ඉන්නවා පවුල් කනකොට, සමිති සමාගම් ඉන්නකොට ඔක්කොම තියාගෙන. නමුත් Tamange වැඩේට ගියාට පස්සේ ඒ අර රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා කියන නැත්නම් යෝන්සෝ මනස්කාට දාලා කල්පනා කරන්න පටන් අරගත්තොත් කිසිම බාධාවක් නැහැ. බාධාව තියෙන්නේ තණ්හාවේ අවිද්‍යාවේ විතරයි. එනිසා එහෙම නැතුව ඉදිරියට යනකොට අලුතෙන්ම ඉපදිච්ච කෙනෙක් වගේ ලෝකේ දියා නැමෙත් අලුතෙන් බල්ලා කරන්න පටන් අරගත්තට ඒ කිසි බාධාවක් ඒක නරකක් නෙමෙයි. ඒක බුදු ජානන්සේ අගය කරන එකට ලොකු සාංශේ නමක් දැම්ම ආධිකම්මික විපස්සකයා. නවක විපස්සකයා. එයාට අලුත් ක්‍රම ගොඩක් තියෙනවා. අපේ සම්ප්‍රදාන කුරුල චින්තනයේ තමයි අපි මේ දන්න රාමුවේම තියාගෙන යන්න හදන්නේ. ඒක නිසා සාමූහික භාවනා කරාට ඒ භාවනාවේදී එනේන දේට තමන් වැඩ කරන්න හැටි තමන්ගේම ආයුධ මල්ලෙන් ක්‍රමසා විදි වලින් තෝරගන්න ඒකට බුදුරජාණන්සේ නමක් දාලා තියෙනවා ආර්ය පරිේශණය කියලා. කොපි කරන්න නම් එපා. අපි අද වැරදිලා තියෙන අපිට කොපි කරන්න ගිහිල්ලා. කොපි කිරුවොත් විභාගෙ පේ. තමන්ගේ ක්‍රමේ ගන්න පටන් අරගත්තොත් අපි අතර තියෙන ආයුධ මල්ලේ අපි අතර තියෙන ක්‍රමසා විදිවල අතර දෙන්නේ කිසි වෙනසක් නැහැ. ඒසයිකට විශ්වාසය ඇති කරගෙන ඉදිරියට යෑම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නැත කරනවා සියලු දෙනාටම ඒ සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා